ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි නිසන් වනයේ බ්‍රහස්පතින්දා සතිපතා පවත්වාගෙන ලබන ධර්ම දේශනා මාලාවේ අදත් වාරයක් අදත් බ්‍රහස්පතින්දාවක් ධර්ම දේශනාවටයි සියලුම දෙනා රැස්ලා ඉන්නේ අපි tempත්තලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ කස්මා පනේතං භගවතා අභ්‍යාකතಂತಿ නහේතං පොට්ටපාද අත්ථ සංහිතං න ධම්ම සංහිතං නාදි භ්‍රමචර්යකං න නිබ්බිදායන විරාගායන නිරෝධායන උපසමායන අභිඤ්ඤාය න සම්බෝධායන නිබ්බානාය සංවත්තති තස්මා තං මයං අභ්‍යාකතන්ති තී කරුකටේතු ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ විදියට මේ නිසනවනේදී බ්‍රහස්පතින්දා ධර්ම දේශනාවකට එකතු වෙච්ච වෙලාවල් වල ඒ දේශනාවල් දේශනාවලියක් විදිහට පවත්වන්නයි චාරිත්‍රයේ පවත්වාගෙන අවිලා තියෙන්නේ ඉතින් පසුගිය වාර කීපේම නැත්නම් මේ වකවානුවේදීම අපි සර්වචන් වහන්සේ විසින් දේශනා කරන්න ඉච්ච පොට්ටපාද සූත්‍රය ඉදිරිපත් කරගෙනයි ධර්ම දේශනා මාලාවට මාතෘකා සපයා ගන්නෙ. ඉතින් මේ පොට්ටපාද සූත්‍රයේ දීර්ඝ සූත්‍රයක් ඒක සරුවඥ දේශිත සූත්‍ර පිටකයේ දීඝනිකායේ සඳහන් වෙලා තියෙන්නේ. මගේ සටහන් වල හැටියට යනකොට අද අපි 16 වෙනි අංකයටයි 16 වෙනි බණටයි පත් වෙලා තියෙන්නේ. අපි පෙබරවාරි මාසයේ 27 වෙනිදා වෙනකොට. ඉතින් ඒ වෙනකොට මේ කතාව නැත්නම් මේ පොට්ටපාද සූත්‍රයේ පසුබිම් කතාව කිටියෙන් මතක් කරගත්තොත් සරුවචන් වහන්සේ සවත්වර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලෙක උදේම පාත්‍ර සිවුරු දරාගෙන පින්න පාදයට පිටත් වෙනවා. මේ පිටත් වෙන වෙලාවක එළියට බහලා බලනකොට කල් වේලා වැඩි නිසා ඒ ළඟ තිබිච්ච ඒ පොට්ටපාද පරිබ්‍රාජකයාගේ ආරමයට ආරමයට වඩිනවා. ඒ පොට්ටපාද පරිබ්‍රාජකයා සරුවච්චන් වහන්සේ දාන්න පෑදිච්ච නමුත් තාම බුද්ධ ආගම වැළඳගත් කෙනෙක් නෙවෙයි. දැන් කවුරු හරි දොර පොඩ්ඩක් අයින් කරන්න. ඒ නිසා මේ සුවද භාවය අනුව සරුවචන් වහන්සේ ඒ පරිපාලක ළඟට යනකොට ඒගොල්ල කෑකොස්සන් ගහමින් සද්ද කරමින් ඉන්නවා සරුවචන්හන්සේ දැකලා ඒ පොට්ටපාද පරිපාලකයා මතක් කරනවා ඇවැත්ටි සරුවචන්හන්සේගේ වැඩිම බොහොම වටිනා දෙයක් උනන්දු කටයුතු දෙයක් ඒ සරුවචන්හන්සේගේ පැමිණීම අපේක්ෂා කරනවා නම් කෑකොස්සන් ගහන්න එපා සරුවචන්හන්සේ නිසද්ද භාවයට කැමැති ඒ නිසා ඔක්කොම නිසද්ද වෙන්නේ ඉන්සරුවචනස ළඟට ගිහිල්ලා අහනවා මගේ පැමිණීම නිසා ඕගොල්ලන්ගේ මොන කතාවකටද බාධා වුනේ? මම නිසා මොන කතාවද නතර කළේ කියලා. ඒකට පොට්ටපාද පරිප්‍රාතිකක් කියනවා ස්වාමීන් වහන්සේ අපි කරපු කතාව එච්චර ගන්න තරම් හර පද්ධතියක් නැහැ. ඒක ගැන අපිට ඕන වෙලාවක කතා කරන්න පුළුවන්. මම නමුත් සර්වචනාංශي වගේ කෙනෙක් ඉදිරිපත් වෙච්ච වෙලාවක ඇසිය යුතු වටිනා ප්‍රශ්නයක් මං ගාව තියෙනවා මට අවසරය අහන්න කියලා. අන්න එතනදී සර්වචනාංශගෙන් ලැබිච්ච ඊට ප්‍රස්තාව අනුව මේ පොට්ටපාද පරිබ්‍රාජික කියනවා පසුගිය දවස්වල කුතුහල ශාලාවේ ඒ කියන්නේ සකච්ඡා ශාලාවක ප්‍රජා මණ්ඩලයක මෙහෙම කතාවක් ගියා මේ අභිසඤ්ඤා නිරෝධය කියන්නේ මොකද්ද කියලා. ඒ කියන්නේ සංඥාවගේ උත්තම වූ නිරෝධයක්, ගෙවාදමීමක් කියන එක මොකද්ද අදහස් කරන්න කියලා. ඉතින් එතකොට එක එකනාගේ මත ඉදිරිපත් වුණා. එක්කෙනෙක් කිව්වා කිසිම හේතුවක් නැතුව අහේතුයෙන් අප්‍රත්‍යයෙන් මේ සංඥාව ඉඳපු ගමන් මිනිස්සුගේ හිතට එනවා. එතකොට එයා දන්නවා මට මම මැරිලා නැහැ, මට නිින්ද ගිහලා නැහැ, මට ක්ලාන්ත වෙලා නැති බව. ඒ සංඥාව යාගෙන් ගිය ගමන් එයා දන්නේ ඒ නිසා සංඥාව හේතු අප්‍රත්‍යයි කියලා. තව කෙනෙක් කියනවා මේ සංඥාව ආත්මයයි සංඥාව ආවට පස්සේ මම ඉන්න බව දන්නවා. සංඥා තුරුවන් වෙන වෙලාවල් තියෙනවා විසංඥා වගේ. එතකොට එයා දන්නේ නැහැ එයාගේ ආත්මයක් නැහැ. ඒක නිසා සංඥාව ආත්මයයි සංඥාව ඇති විට ආත්මය තියෙනවා සංඥා නැති විට ආත්මයක් නැහැ කියනවා. ඊට පස්සේ තව කෙනෙක් කියනවා මේ සංඥාව කියන එක බලවත් ඊර්ධි බල ප්‍රාත්‍යාරයේ සහිත ත්‍රිකාලයේ දන්නා ශ්‍රමණ ප්‍රාඥයන්ට තව කෙනෙකුගේ ආත්මයට රිංගවන්න පුළුවන්. රිංගවනකොට යා දන්නව ඒ ආත්මය අයින් කරන්න පුළුවන් කට්ටියගේ ඊර්ධි බල වලින්. එතකොට යා විසඤ්ඤ වෙනවා. ඒක නිසා සංඥාව ශ්‍රමණ ප්‍රාඥයන් විසින් ඇතුල් කරන සහ පිට කරන සුළුයි කියලා. තව කෙනෙක් කියනවා නෑ නෑ බලවත් දෙවියන් ප්‍රඥාන් විසින් ඇතුල් කරනවා. ඇතුල් කරපුවා මෙයා සංජී වෙනවා. එයා ඒ දෙවියන් ප්‍රඥාන් විසින් මේක අයින් කරනවා. අයින් කරපුවාම විසංජ වෙනවායි කියලා මත හතරක් ඉදිරිපත් කරනකොට පොට්ටපාදට කල්පනා වෙනවා. අනේ මේ සභාවේ සරුවචන් වහන්සේ වැඩ හිටියා නම් අපිට මේ සාකච්ඡාව කෙලවර කරන්න තිබුණා. මේ අත්තු මත ප්‍රකාශ කරාට එකක්වත් නිගමනය කරෙත් නෑ. ඒකත් දක්ෂ දෙයක්. කවුරක්වත් කිව්වේ නෑ මේක හරි කියලා. අනේ අවසරයි ස්වාමීන් වහන්සේ අපට එන ඒ අபிසඤ්ඤා නිරෝධය ගැන පොඩ්ඩක් කියලා දෙන්නී කියලා. පස්සේ සරුවචන් වහන්සේ මේ අபிසඤ්ඤා නිරෝධය බොහෝම සීල ශික්ෂා, සමාධි ශික්ෂා හරහා ඊ타ත්ම දීර්ඝ වේලාවක් අරගෙන විශේෂයෙන්ම මීට කලිමුත් දේශනාවලදී මතක් කරා වගේ මේ දීඝනිකායේ සූත්‍රවල විශේෂයෙන්ම පළවෙනි සූත්‍ර 10 ශීලඛණ්ඩේ විතරයි සඳහන් කරලා තියෙන්නේ හරියට විස්තරයක් තියෙනවා මේ සිල්වත් වීම සම්බන්ධයි. සීලේදී වෙන්න තියෙන සෑම අතුරු පාරක්ම දුසීල වෙන්න පුළුවන් කොනක්ම සර්වඥාන්සේ හුවා දක්වලා ඒක නොකර සිටීමෙන් සීලයට අනුග්‍රහ කරන ඇති මේ පොට්ටපාද සූත්‍රයේ තියෙනවා අනිකුත් ඒ පොතේ මුල් සූත්‍ර 10 දීඝනිකායේ සඳහන් වෙනවා. අපි ඇත්තට මේ දේශනා මාලාවට අපි ඒක එච්චර විස්තර ගත්තේ නැහැ. අපි කෙටි අවස්ථානුකූල විස්තරයක් විතරයි ගත්තේ. ඊට පස්සේ ඒ විදිහට සීලයක පිළිපීලා හිත පිපිලිසර වෙන්නේ නැති නැත්තම් තෙද ගැන්විච්ච සතුටට පිරිචකතියටපත් වෙච්ච හිතට රූප කර්මස්ථානයක් දාලා ආනපානෙ වගේ ඊට පස්සේ යාට රූප ධාන අවශ්‍ය නම් ලබා ගන්න පුළුවන් ඊට පස්සේ අරූප ධාන දක්වම ගිහිල්ලා ආකින්චඤ්ඤායතන සමාධියට ගියාම සංඥාව සම්පූර්ණයෙන්ම වගේ ගිවම් කරන්න පුළුවන් කොච්චරද කියනවනම් යෝගාවචරයට තමයි යෝගා භාවනා කරන බවක් හෝ මතකයක් හෝ නැති තත්ත්වෙට. ආනේ මට්ටමට ගිහිල්ලා ਸਰවඥාන්සේ වරණගනව පදයක් සංඥග්ග කියන පදයක්. සංඥාව ගිවම් කරලා ගිවම් කරලා ගිවම් කරලා යන්න පුළුවන් අන්තිම දැල්ල සංඥාවේ අග්‍රයටපත් කරනවා. ඉතින් එතකොට මේ පොට්ටපාද ඉත හුඟන් දීපු කෙනා අහනවා ශරීරයේ බුදුහාමුදුරන් වහන්සේ මේ ස්වභාවත විස්තර කරන සංඥාවයි ආත්මය සමානද කිය. ඇත්ත එකමද කිය. එතකොට බුදුජාණන් වහන්සේට තේරෙනවා දැන් අර මෙතෙක් ගිය කතාව තේරුම් ගත්තා හෝ වේවා නොගත්තා හෝ වේවා නැවතත් අර කුතුහල ශාලාවේදී ඇතිවෙච්ච දෙවෙනි මතයටයි සරුවචනාංශය ආයෙත් ගිනියන හදන්නේ. ආත්මය සංඥාව එකද කියලා. ඒකට සරුවචනාංශය ඒකට ඕනෑ උත්තර දුනොදී ඔබ ආත්මයේ වශයෙන් මොකද්ද අදහස් කරන්න කියලා. ඒතර කියනවා මේ ඕලාරික ශරීරය ඉන්ද්‍රංගේ සමන්නාගත ආහාර කනබොන මේ ශරීරයේ ආත්මය කරනවා. ඒකනම් ඒක නෙවෙයි සංඥාව. සංඥා වෙනයි ආත්මය වෙනයි. කොච්චරද කියනවනම් මේ ආත්ම ගතියක් දෙන්න තියා උපදින සංඥාව නෙවෙයි මැරෙන්නේ. ඉපදිලා චිත්තක්ෂණයෙන් වෙනස් වෙලා පෙරලියටපත් වෙලා විපරිණාමයටපත් වෙලා සංඥා නැති වෙන්නේ කියලා. ඒ කියන්නේ මේ වගේ මතයක් ඇතිකරන කිසිම පදනමක් නොදී උත්තර දෙනවා. එතකොට සරුව මේ පොට්ටපාද කියන හොඳයි ස්වාමීන් වහන්සේ මේ සාරි ආත්මය කියලා කියන මේ කන බොන ගුරුසු ඉන්ද්‍රිය ධාරණ මේ ආත්මේ නිවි අංග ප්‍රත්‍යංගය සමන්නාගත වූ සූක්ෂම ආත්මයක් රූපී නොවන අරූප මේ සූක්ෂම ආත්මයක් මම සංඥාව කියලා ගත්තොත් මොකද කියන්නේ කියලා. ඒකවලත් සර්වචන සඳහා කරගෙන ඔබ ආත්මේ වර්ණා ගන්න මේ විදිහට මනෝමය ආත්මයක් නම් සියලු අංග ප්‍රත්‍යංගයේ සමන්නාගතයි මනෝමය දෙයක් නම් ඒක සංඥාව නෙවෙයි ඒක වෙනමයි සංඥාව වෙනමයි කියලා. එතනදිත් කියනවා ඔය කිව්වට සංඥාව මතින් තරංග ගන්න බෑ. ඔයගේ මොකට අදහස් මතු කරන්න බෑ සංඥාව උපදින එක මැරණකන් තියෙන්නේ නැහැ ඉක්මනට වෙනස් වෙනවා කියලා. ඒකට කියනවා ස්වාමීන් වහන්සේ මම කිව්වොත් ආත්මය අරූපී කියලා උභාන්සේ එතකොට මොකද කියන්නේ? ඒකත් සංඥාවද නොවේ. ඒතරත් කියනවා නැවතත් මං කියනවා. උඹ කියන ආත්මේ අරූපී නම් ඒකත් නෙවෙයි සංඥාව. සංඥා වෙනයි, ওই කියන ආත්මේ වෙනයි කියලා ඊට පස්සේ අහනවා පොට්ටවාද බැගෑවත්තලා ස්වාමීන් වහන්සේ මං වගේ මිනිස්සුයෙකුට කවදාකවත් බැරි වෙයිද එහෙනම් මේ සංඥාවයි ආත්මයයි එකද නැද්ද කියලා දැනගන්න. ඊට පස්සේ කියනවා බෑමයි. සර්වඥාස් කියන උඹ වගේ අන්‍ය තීර්ථක අන්‍ය අදහස් දරන අන්‍ය රුචිකත්වය ඇති අන්‍ය දෙයක් ප්‍රාර්ථනා කරන කෙනෙකුට මේ ගැඹුරු ධර්මය අවබෝධ කරගන්න බෑ කියලා. ඉතින් ඒකේ පේන තියෙනවා අපි මේ ඇති දේ ඇති හැටි අවබෝධ කරගන්න යනවා මිසක්කා අරකයි මේකයි ගැටලන්නයි අරකයි මේකයි සංසන්දනය කරන්නයි අදහසින් භාවනා කරාට කවදාකවත් ඒ ධර්මීය ගැඹිරත්වයක් බුදුහාමර පෙන්වන්න දෙන සූක්ෂම භාවයට යන්න බෑ අපි අර කරපින්නකට දින ඔලොමල මත නිසා පළමුල අදහස් නිසා දෘෂ්ටි නිසා ඉතින් ඊට පස්සේ බුද්ධපාද සර්වචන්සේ කෙරේ ගෞරවේ හොඳයි ස්වාමීන් වහන්සේ මාට ඔබ වහන්සේ කියනවා නම් මේ ආත්මය සහ සංඥාව කියන මේ සංකල්ප දෙක අතර සම්බන්ධය දැනගන්න බෑයි කියලා මට කරුණා කරලා කියන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ ශාස්ත්‍රත ලෝකෝ ඉදමේව සත්‍යම් මොකමඤ්ඤ මේ ලෝකේ ඒකාන්තයෙන් ශාස්ත්‍රතයි සදාකාලිකයි මෙයමයි සත්‍යය එය නොවේ මේ මෙයින් පිට සත්‍යක් නැහැ කියලා ලෝකයේ සදාකාලික බවක් ඔබ වහන්සේට මට ඒකාන්තයෙන් එකලාව සහතික කළ කියන්න පුළුවන්. ඒකට බුදුසසුන කියනවා මම එවැනි ප්‍රශ්න බාර ගන්නෑ. ඒවා අභ්‍යාකට ප්‍රශ්න ව්‍යාකරණයට ගන්නේ නැහැ. මම ප්‍රශ්නට මේ ප්‍රශ්න බාර ගන්නේ නැහැ කියලා. ඊට පස්සේ කියන හොඳයි ස්වාමීන් වහන්සේ ලෝකීය ශාස්ත්‍රතයි කියන ප්‍රශ්න උභාංශේ බාර ගන්න නැත්නම් ලෝකීය අශාස්ත්‍රතයි කියන උච්ඡේදවාදී මේ ලෝකේ අපිත් මරණත් එක්කම නැති වෙනවා ආයෙ එන්නේ නැහැ කියන භෞතිකවාදී උභාංශේ මේම සත්‍යයි මෙය පිම්පිට ඔක්කොම බොරුයි කියලා කියනවා. ඒකට බුදුජානනාංශේ දෙවෙනි වශයෙන්මුත් කියනවා මේ අසාස්වත වාදය, උච්ඡේද වාදය, භෞතික වාදයත් පිළිබඳව ඇත්ත නැත්ත ගැළපීමේ ප්‍රශ්නේ මම බාරගන්නයි කියලා. ඉතින් අපි මේ තාක් මේ ඉදිරිපත් කරපු පසුබිමේ ගත්තොත් සස්වත වාදී කියලාකින් අදහස් කරන්නේ සදාකාලික වූ ලෝකයක් සහ සදාකාලික වූ දෙවි කෙනෙක්, මෞංකාර කෙනෙක් ඉන්නවා. ඒක නිසා අපි සදාකාලිකයි. ඒ දෙවියන්ගේ ආත්මය පරමාත්මය පරමාත්මය සදාකාලිකයි. ඒ දෙවියන් විසින් හදලා තියෙන ජීවාත්මයක් එක එක සතාට දීලා තියෙනවා. ඒ ජීවාත්මය සදාකාලිකයි. මැරෙමින් යනවා. කවදා හරි අර ජීවාත්මය ගිහිල්ලා පරමාත්මයට එකතු වීම තමයි විමුක්තිය කියලා කියන්නේ. ඉවරය කියලා කියන්නේ එතෙන්ට වෙනකන් මේක සාස්ත්‍රය කියන්නේ. ඉතින් අපි බෞද්ධ වශයෙන් මේ පොට්ටපාතාව ප්‍රශ්න මෙහෙම වුණාට බෞද්ධයන් වශයෙන් අපි කල්පනා කරලා බැලුවොත් භාවනා කරන්නන් වශයෙන් අපි කල්පනා කරලා බැලුවත් අපේ අතීතයේ පිළිබඳ පශ්චාත්තාප සියල්ලම එන්නේ අනාගත සැලසුම් සියල්ලම එන්නේ මේ ශාස්ත්‍රවාදී මත තමයි. ඒ නිසා අපි දවසකට කොච්චරක් දුක් පීඩා ගන්නවද වෙච්ච දේවල් වල පශ්චාත්තාප වෙලා. ඒ වගේම වර්තමානයේ හිත තියාගන්න බැරුව අපි කොච්චරක් අනාගත සැලසුම් හදනවද වළක්වන්න බැරි විදියට. ඒ ඔක්කොම ඉන්නේ ශාස්ත්‍රතවාදී අනුව. මේකේ ඒකායන පවතින බිඳන් බිඳින්න බැරි මැද තේමාවක් තියෙනවා. ආත්මයක් කියලා කියන්න පුළුවන්. අන්න ඒක සදාකාලිකයි කියන අදහසින් තමයි අපිට මේ අතීත අනාගත දුක් පීඩා සියල්ලම එන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙකුට ඒ ශාස්ත්‍රතවාදය පිළිබඳව හරි වැටහීමක් එනවනම් ඒකත් සුද්ධ වෙච්ච එකක් වෙන්න ඕනේ. ඒක නාට අතීතානුධාවන හිත සහ අනාගත පටිකංකන හිත එනකොට නැත්නම් අතීතයේ පිළිබඳ තැවීම හිත එනකොට එනතර අනාගතයේ පිළිබඳව පුදුමාකාර විදියට වර්තමානයේ පාගාගෙන සැලසුම් හදන හිත එනකොට මම මේ යන්නේ සස්සතවාදයට අනුව කියලා මේක බුද්ධ ආගමේ බුද්ධජාන් වහන්සේ විසින් ඒකාන්ත කළ දේශනා කරලද්දක් නොවේයි මගේ මේ පවට තියෙන ආශාව මගේ මේ දුක් විඳින්න තියෙන ආශාව මගේ මේ අසහනයට තියෙන ආශාව නිසා මෙච්චර අසහනෙන් දුර වෙලා ඉන්න පුළුවන් වර්තමානයේ හිත පවත්වනවා වෙනුවට අතීත අනාගත දෙක දුරනවා. ඉතින් ඒ නිසා මේක පොට්ටපාදට හේතු කරලා අපි පොට්ටපාද මිත්‍යා දෘෂ්ටික කියලා කුරුසිරිලා යන ගහන එක නෙවෙයි කරන්න තියෙන්නේ. මේ පොට්ටපාද පරිබ්‍රාජක අහපු ප්‍රශ්නෙට සර්වචන් වහන්සේ ඒකාන්ත උත්තර නොදීම නිසා පේන්න තියෙනවා සර්වඥාන්සේ මේ අපි අතීතය පිළිබඳ තැවෙන තැවීම අනාගතය පිළිබඳ දැවෙන දෙවිල්ල මොනම විදියකින්වත් මහා කරුණිකයන් වහන්සේ නමක් විදියට අපෙන් අපේක්ෂා කරන්නේ නැහැ. නමුත් සර්වඥාන්සේ ඒක ඒ තරම් හේතු කාරණා සහිතව අස්පනා අපිට පේන විදිහට ඔප්පු කරලා දුන්නත් අපි අපේ මානව අයිතිවාසිකමක් විදිහට හිතාන ඉන්නවා අපි දරුවන් වෙනුවෙන් තැවෙන්න ඕනේ දේපල වෙනුවෙන් තැවෙන්න ඕනේ අතීතයේ වෙනුවෙන් තැවෙන්න ඕනේ. අනාගතයේ සැලසුම් හදන්න ඕනේ. ඌව ඉතින් අපි කෙරුවේ නැත්නම් කවුද කරන්නේ කියලා දවසේ වැඩි කොටසක් සස්සතවාදයට හේතු වෙලා තියෙනවා. ඉතින් මේක අපේ තේරවාද සාසනයේ දැන් 2600ක් ගත වෙලා තියෙන්නේ. අවුරුදු 1000ක් 1500ක් විතර මේකෙන් තොරව ගත වෙච්ච බවක් පේන්න තියෙනවා. මාර්ගඵලලාභින්ගෙන් හිස් නැති ලෝකෙක. නමුත් මෑතක ඉඳලා බුද්ධ ආගමක් හදාගත්ත දවසේ ඉඳලා මේ බුද්ධ ආගම රකින්න ගිහිල්ලා මූලධර්මවාදී වෙලා බුද්ධ ආගම සාස්වත කරන්න හදනවා. නොසලී දිගට පවතින්න ඕනේ නිසා අපි ජීවිත පරිත්‍යාගයෙන් යන්න ඕනේ කියලා අර මිෂනාරිවරුන් විසින් ගන්නාලද දේවදාම දේවාගම් වලට විරුද්ධ වාවුදයක් කරගෙන බුද්ධ ආගම ඒකට සාස්වතවාදයෙන් ගහන්න හදනවා. ඒ නිසා බෞද්ධයි කියා ගන්න බොහෝ දෙනාටත් කි ප්‍රශ්නෙට සරුවචනාංශයේ අභ්‍යාගත වෙනවා ප්‍රශ්නේ බාරගන්නෙත් නැහැ. ඒ නිසා ධර්ම සාකච්ඡාවට ගිහිල්ලා අහගෙන ඉන්න හොඳට විවේකීව නැත්තම් අහන ප්‍රශ්නයක් විවේකීව අහගෙන ඉන්න කොච්චරක් දුරට ප්‍රශ්න වලින් 50ක් හෝ ඊට කිට්ටු ගාණක් සස්වතවාදීන් ඇහින්නේ. හැම වෙලාවෙදීම මේක එක දිගට පවතින දෙයක්. ඒ පවතින දේ මතින් මවන්නේක් මං වෙනි සීලවන්තයෙක් මං වෙනි සමාධි භාවනා කරන්නේක් මං වෙනි විපස්සනා භාවනා කරන්නේ කෙසේ විය යුතුද අපේ මේ සමාජගත ජන විඥානගත අදහස් කෙසේ විය යුතුද කියලා අපි අපිට කිසිම අදාළ නැති අපිට කිසිම පාලන ශක්තියක් නැති අපෙන් කිසිම වෙනසක් ඇති කරන්න බැරි ප්‍රශ්නවලට පුදුමාකාර විදිහට වෙලාව ගන්න. මේක තමයි ජනමාධ්‍ය කියන්නේ. මේ ජනමාධ්‍යෙන් කරන්නේම අපිට කිසිම අදාළ නැති විශාල තොරතුරු තෝගයක් අපි ඉස්සරහට ගෙනල්ලා හරියට නිකන් අපි ඒක අපේක්ෂා කරගෙන හිටියා වගේ අපි මේක ඇහුවට පස්සේ අපි දැනුවන්ත වෙනවා වගේ පුදුමාකාර විදියට කරකවන්න පටන් ගන්න තියෙන තොරතුරු තාක්ෂණය. මේක තන්නේ කර දුවන්නේ එක පැත්තකින් මේ සදාචාරයක් ගැන පෙන්වන්න හදනවා එහෙම නැත්නම් අපිට රිද්දවන්න හදනවා අපේ ලේ අවසන් හදනවා ඒ වෙන අසාධාරණකම් පෙන්වලා. ඉතින් ඒව දැකලා අපිට කිසිසේත්ම අදාළ නැති දේවල් වලින් අපි තැවෙන්නේ මේ ශාස්ත්‍රතවාදී කියන මේ මූල පටලැවිල්ල නිසා. නමුත් ඒක ඒකාන්ත වශයෙන් ප්‍රතික්ෂේප කරන්නත් බෑ. ඒක නිසයි සර්වඥාන්සේ අභ්‍යකට වෙලා තියෙන්නේ. මොකද ඒකේ අනිත් පැත්ත තමයි අස්සතෝ ලෝකෝ උච්ඡේදයි ලෝකේ. එහෙම නැත්නම් නාස්තිකයි කියන විදිහට භෞතිකයි කියන විදිහට මේක මම කෑවට බීලා මැරුණාට පස්සේ ඉවරයි. ආයේ මම කරන කියන දෙයට මම වග වෙන්න ඕනකමක් නැහැ. සදාචාරයක් නැහැ කළදී කළ කළදී ඵලඵල දීමක් නැහැ කියලා භෞතිකවාදී ගියා. ඉතින් භෞතිකවාදයේ තියෙන වෙළඳ ප්‍රචාරවල වෙළඳ ප්‍රචාරවල තියෙන ණය වෙලා හරි හොඳ වාහනයක් ගනි. ණය වෙලා හරි ලොකු ගයක් ගනි. ණය වෙලා හරි අපේ නිෂ්පාදනය ගනි. ඔබට ඕන ණයක් ටිකක් අපි දෙන්නම්. පස්සේ ගෙවින ගෙවෙන ක්‍රමයට මැරණකම් කඹරපන්. එච්චර තමයි උච්ඡේදවාදී රසාස්වාද පැත්තේ පෙන්වන්නේ. ඉතින් මේ වාද දෙකම අපිට නාස්ලනෝක ලනු දෙක වගේ මේ මේ බහුජාතික සමාගම් විසින් අපිව දාගෙන ඇදගෙන යනවා. ඉතින් අපි වේලාවක සාස්වතවාදයට යස් කියනවා. සමහරලාට උච්ඡේදවාදයට යස් කියනවා. ඉතින් මේ වාද දෙක දේශපාලන වශයෙන් ප්‍රසිද්ධයි. ආර්ථික විද්‍යාවේ සමීකරණ හදනකොට නම් සාස්වත වෙනවා නැත්නම් උච්ඡේදවාදීය දුවන්නේ. එතන සමාජ විද්‍යාඥයෝ මේ කවදාකවත් නැති විදිහට මේ දුප්පතුන් නැති ලෝකයක් හදලා දෙන්න ඒගොල්ලෝ සැලසුම් කරලා තිනවා. ඒගොල්ලන්ගේ gedette තියෙන මරගාතේ පෙන්වන්න බැට නිසා ලෝකෙට පරකාසෙට. ඉතින් මේ දේවල් මතුවලා එනකොට යෝගාවචරයා මේවට දාන්නේ නැතුව මේ ශාස්ත්‍රවාදයට හෝ මේක මේ දුවන්නේ මොන න්‍යාය පත්‍රයටද ආස්ත්‍රවාදයට මේක දියන්නේ කියලා අල්ලගන්න බැරි නම් අනිවාර්යයෙන්ම උලඟට හෙල්ලෙන පඬරලක් වගේ යෝගාවචරය මේ අනවශ්‍ය ප්‍රශ්න රාශියක් ඔළුවේ දාගෙන තමන්ට හම්බ වෙච්ච චිත්තක්ෂණේ තමන්ට විසඳ ගන්න බැරි. තමන්ගේ විශේෂීත්‍ර අදාළ නැති සමන්ගේ පාලන තන්ත්‍රයෙන් තොර දේවල් වලට අත දාලා ගත කරනවා. ඒක උඟක් කරලා යන්නේ මාන්නක්කාරකම නිසා. නමුත් අපි ඒකට මේ සැලසුම් කරලා තියෙන අපේ මේ දුක ගෙවම් කරන්න කියන කටයුතරත් මේ එකකින්වත් කවදාකවත් ඉවරක් වෙන්නේ නැහැ කියන එක නිසා සර්වඥාසේ ආදර්ශයෙන් මේ ප්‍රශ්න බාර ගන්නෑ. ලෝකේ ශාස්ත්‍රතද අශාස්ත්‍රද කියලා එනකොටම ඒ කෙනාට මතු කරලා දෙනවා මේ ප්‍රශ්නේ මතුවලා තියෙන මෙන්න මේ පද නෙමෙයි. ඕක මට විසඳන්න බෑ. මගේ ශේෂ්ත්‍රය නෙවෙයි. මම ඕකට දක්ෂෙක් නෙවෙයි. මම දන්නේ නෑ ওই ශිල්පේ කියලා ප්‍රශ්න පිටින් බාර ගන්නවා. ඒක පේන්නේ හරියට සර්වඥාසේ නොදැනුවත්කමට එහෙම නැත්නම් සීමිත දැනුමකින් යුක්තව ප්‍රශ්න පැනලා යනවා. ඉතින් ඒ නිසා ලෝකයා චෝදනා කරනවා මේ බුදුහාමුදුරන්ගේ සර්වඥතා ඥානය. ඇයි මේ සර්වඥාන්සේ සමහර ප්‍රශ්න මේ බාර ගන්න නැත්තේ කියලා. නමුත් සර්වඥාන්සේ ඒකට හේතු දක්වන්න තමයි හේතු දක්වන තැනක් තමයි පොට්ටපාද සූත්‍රය. ඇයි එවැනි ප්‍රශ්න බාරගන්නේ නැත්තේ කියලා. ඒක මොකද හේතුව? එතකොට මේ වගේ ප්‍රශ්න ඉදිරිපත් කරලා එකටවත් ප්‍රශ්න 10ක් තියෙනවා. මම මේ දෙකයි සාකච්ඡා කළේ. ඒක ඉදිරිපත් කළා පොට්ටපා දානවා කස්මාපණී තම්බන්තේ භගවත අභ්‍යකටන්ති. ඇයි ස්වාමීන් වහන්සේ මේ වගේ ප්‍රශ්න සර්වඥාන්සේ බාර ගන්න නැත්තේ කියලා. ඒකවල සර්වඥාන්සේ පොදු 10ටම උත්තරයක් දෙනවා නැහිතම් පොට්ටපා දාත්ත සංහිතා. මේක කාකච්ඡා කරයි කියලා කිසිම අර්ථයක් ඉෂ්ට වෙන්නේ නැහැ පොට්ටපා. මේ ලෞකික භෞතික ආමිෂ ලාභයක්වත් ලැබෙන්නේ නැහැ. නිකන් කෙස් පැලන තර්ක විතරයි. ඒ නිසා මේ අර්ථයක් දනවන්නේ නැති නිසා මම මේ බාහිර ප්‍රශ්න බලන්නේ. න ධම්ම සංහිතා. මේකේ ඇතුළත ගැඹුරකුත් නැහැ. මේක නිකන් අපි දොඩමලු කරන්න, වාචාල කරන්න, වාග් බහුල්‍යයක් ඇති කරන්න, පඬිතුකම් පෙන්වන තියෙන තර්ක මිස ඒ ඇතුලෙන් දනවන අර්ථිකුත් නැහැ. නේ භ්‍රමචර්ය, නාදී භ්‍රමචර්ය මේක භ්‍රමචර්යයකට කෙනෙකුගේ සිල්වන්ත ගුණවන්ත ජීවිතයකට මොන විදිහකින්වත් බලපාන මේ තර්කෙන් දිනුවත් දුසිල්වන්ත වෙන්න පුළුවන් සුසිල්වන්ත වෙන්න පුළුවන් මේ තරම් මේ තරම් මේ තර්කෙන් පෙරදුනත් සිල්වන්ත වෙන්නත් පුළුවන් දුසිල්වන්ත වෙන්නත් පුළුවන් භ්‍රමචාරික වෙන්නත් පුළුවන් අභ්‍රමචාරී වෙන්නත් පුළුවන් ඒ නිසා යම් කිසි කෙනෙක්ගේ සිංහලත් ගුණවන්ත ජීවිතයකට මේකෙන් ගියක් බලපෑමක් කරන්නේ සාමාන්‍යයෙන් කියන්නේ සස්සතවාදියා හැමදාම පවතිනවා කියන එක නා වග වෙනවා මේ ලෝකයේ හොඳ දේ කෙරුවොත් හොඳ ප්‍රතිඵල නරක දේ කෙරුවොත් නරක ප්‍රතිඵල කියලා කර්මවාදේ ගෝ කොළුවට බාර ගන්නවා. ඒකෝර පේනවා නිකන් සස්සතවාදය භ්‍රමචාරීට සාධාරණයි. භ්‍රමචාරිය අනුමත කරනවා උච්ඡේදවාදියා කියන්නේ ශ්‍රී ලංකත්වා ගෘතම් පීවෙත් වගේ ණය වෙලා හරි ගිතෙල් බීපන් ණය ගෙවන්න වෙන්නේ අපිට. ලියන්න වෙන්නේ වෙන කෙනෙකුට මේ වෙලාවේ කාපල්ලා බීපල්ලා ජොලි කරපල්ලා කියන එක තමයි ආස්තතවාදීති. නමුත් සස්වතවාදයේ ඉන්න කෙනා සදාකාලිකයි මේ ලෝකය කියලා හිතාගත්තොත් එයාට කවදාකවත් මේ ජීවිතේ නිවන් දකින්න බෑ. ඒකම ඇති යාගේ නිවන කාබාසිනිය කරනවා. අස්වතවාදීකත් එක්කනා මොන දේ කරලා හරි කමන්නේ සැප විඳීමට සදාචාරය පාවා දුන්නාට පස්සේ ඒ මනුස්සයාට හිරේ විලංගු වෙලා අගින්න වෙනවා. ඒ නිසා යාට භ්‍රමචර්යයක් හරියන්නේ නැහැ. ඒ නිසා ආදි භ්‍රමචර්ය සීලයකට මේ දෙකේ එකකටවත් බුදුහාමුදුරුවෝ අගය කරන්නේ නමුත් අපි ගත්තොත් බෞද්ධ ලෝකයේ 50ට 50 හිටලා තියෙන්නේ 50ක් සාස්වත දික්කි වාදීව මූලධර්ම වාදී වෙනවා. 50ක් නාස්තික වාදීව සිල් ගන්න ඕනේ නැහැ, පංචල්ප ගන්න ඕනේ නැහැ, බුද්ධ පූජා තියන්න ඕනේ නැහැ, gadol වලට මොකටද වඳින්නේ? මගේ මන ඇහුවොත් විතරක් සෝවාන් වෙන්න පුළුවන් කියලා එක පැත්තකට යනවා. ඒ නිසා මේ දෙකේදීම මේ යන්නේ කේල් ගහ කන්නද පොල් ගහ කන්නද කියලා දන්නේ නැති වුණොත් අඩු ගානේ සුත්ත මේ වශයෙන් හෝ සරුවචනංශේ මෙව අපිට උගන්ලා තියෙන කියලා දන්නේ නැත්නම් යෝගාචර හරියට කාලේ නාස්ති කර ගන්නවා මේ අනවශ්‍ය බනහිලි වලට. භාවනා කරන කෙනා අහන්න ඕන කරලා තියෙන්නේ බන තියෙනවට අහලා හරියන්නේ නැහැ. ඒක ගැළපෙන විපස්සනාවට ආදි බ්‍රහ්මචාරයට ගැළපෙන බන අහන්න නැතුව අනික් පැත්තට ගියොත් ඔය හැම බනකම පිටිපස්සේ න්‍යාය පත්‍රයක් තියෙනවා. අපි දන්නේ නැති තුච්ච න්‍යාය පත්‍රයක් තියෙනවා. පහත් න්‍යාය පත්‍රයක් තියෙනවා. ඒක යන්නේ සාස්ෘතවාදයට හෝ ආස්ෘතවාදයට. මේ දෙක බුද්ධජනනාච කාලේ හිටපු සත්‍යාස්ත්‍රවතුන් අතරක් තිබුණා. අදක් තියෙනවා. මේක හොඳට පැහැදිලි වෙන්න ඉන්දියාවේ සදාචාරය සහ ඉන්දියාවේ සංස්කෘතිය පොඩ්ඩක් හදාගන්න කොච්චරක් මේ වාද දෙකට බෙදලා ගත කරනවා දෙගොල්ල ගහ ගන්නවා. තාසතවාදීන් විසින් අස්සතවාදීන් ගහනවා. අස්සතවාදීන් විසින් සස්සතවාදීන් ගහනවා. දෙන්න එක්කෙනෙක්වත් සත්‍ය බදාගෙන නෙවෙයි රණ්ඩු කරන්නේ. ඒ නිසා සර්වචන්සේ සඳහන් කරනවා මම මේ ප්‍රශ්න බාර ගන්නෙ නෑ. මොකද ප්‍රශ්නේ බාර ගැනීමෙන්ම බුදුජානසේ සස්සතවාදීක් වෙනවා නැත්නම් අස්සසවාදීක් වෙනවා. ඒ නිසා කටිම්ම කියනවා මම මේ ප්‍රශ්න වලට අභ්‍යාගතයි. මම මේවට පෙළඹෙන්නේ නැහැ. ඒ වගේම අහනවා මේ පොට්ටපාද ඒ ඒ අභ්‍යාගත ප්‍රශ්නවලදී අන්තවාලෝකෝ ඉදමේව සත්‍යම් මොගමඤ්ඤ. මේ ලෝකයේ අන්තයක් සහිතද නැත්නම් මේ මම කියන ආත්මය නැත්නම් දෙවියන්ගේ ආත්මය විශ්ව කොච්චරක් පැතිරලා තියනවද? කොච්චරක් දුරට යනකම් සීමාවක් තියෙනවා මේක ආත්මය මේක ආත්ම නොවේ කියන එක. බුදුන් කියනවා මම මේ ප්‍රශ්නේ බාර ගන්නෑ. අනන්තවා ලෝකෝ එහෙනම් ලෝකය සහ ආත්මය ආත්මය කියන එක හෝ මේ ලෝකය අනන්තද කියලා බුදුන්ස කියන මේ දෙකේ එක ප්‍රශ්නයක්වත් මම බාරගන්නේ මොකද බුදුරජාන් වහන්සේ කියන ලෝකය Taman විසින් Tamanගේ මනසෙන්ම වල්ලත්තා යම් කිසික අනන්ත වූ මනසකින් හිතන්න පටන් ගත්තොත් ලෝකය අනන්තයි කියලා ඒ වාදේ ආදාකත්ව වාදේ නැහැ කියන කාටවත් බෑ මොකද එයායින් එයාගේ හීන ලෝකේ තව කෙනෙක් කියනවා නෑ නෑ මගේ ලෝකේ බොහොම සීමිතයි මම මේක සංවර්ධනය කරනවා ඒක නිසා සීමිත මනසකින් හදාගන්න එක නම් සීමිත ලෝකයක් හිතනවා. සීමිත ආත්මයක් හිතනවා. ඒ කෙනාගේ මනසේ ඒ පවතින සංඥා කොච්චර චපලද කියනවනම් ඒ චපල සංඥාවෙන් තමයි මේ අන්තගතිය අනන්ත ගතිය පේන්නේ. භාවනා කරන කෙනෙකුට නම් අපි ආස්වාද ප්‍රසවාසී වගේ භාවනාවක් ගත්තත් ඒ ඒක පටන් ගන්නකොට ආස්වාද ප්‍රසවාසී අන්ත කරලා තමයි අපි හිතන්නේ. ආස්වාසිත අන්තයක් තියෙනවා ප්‍රස්වාසිත අන්තයක් තියෙනවා අපි ආස්වාසියේ අන්තේ හොයන්න පටන් ගන්නවා ආස්වාසියේ මුල හොයන්න පටන් ගන්නවා ඒකල මෙන්න මේ සීමාව ඇතුළතයි ආස්වාසිය කියන්නේ කියලා ගන්න පටන් ගත්තාම ගුරුසු මනසකින් සතිය නැති මනසකින් ගත්තොත් ආස්වාසියේ මැද කෑල්ල විතරයි අහුවෙන්නේ ඒකට කියනවා මේ ආස්වාසිය කියන්නේ නාස්පුඩු පුරවාගෙන යන පීරාගෙන හුස්ම රැල්ලක් කියලා ඒකට හුරු වුණාට පස්සේ ਸਰවචන්සේ ඉඟි කරනවා ආහින ඕක උත්තර ගොරෝසු වෙන්නේ ඉස්සලා කොහෙන්ද ආවේ කියලා බලන්න. මුල බලන්න බලන්න බලනකොට භාවනා කරන්න කරන්න කරන්න අපි ඉස්සලා පිටාගත්තද මෙන්න මෙතනින් ආස්වාසේ පටන් ගන්න කියලා ඊට බොහොම වෙලාවකට කලින් පටන් ගන්න තිබිලා තියෙනවා. ඒ හරිය පෙනිලා නැහැ. ඒ හරිය දැකලා නැහැ. ඒ හරියට ඉඳුරන් ප්‍රනීත වෙලා නැහැ. නමුත් බලන බලනට ඉතාම සියුම් තනක් දක්වා ආස්වාසේ දැක් ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ ඒක ඉවර වෙනකොටත් අන්තිම බිඳුවටම යනකම් අර සංඥාව බහැලා ඊට පස්සේ ප්‍රසවාසයට මාරු වෙනවා. එතකොට තේරෙන පටන් ගන්නවා ආස්වාසයේ ගිවන් කිරීම සහ ප්‍රසවාසයේ ආරම්භය গুপ্তයි කියලා. සම්පූර්ණ හැංගිලා තියෙන කාටවත් බලන්න බෑ. කොච්චර දක්ෂ වුණා චීන කන්නඩි දාලා බලන්න හිටියත් ඒකටම ලෑස්තිලා බලන්න හිටියත් ආස්වාසයේ අවසානයේ සම්පූර්ණය සහ ප්‍රසවාසයේ හට ගන්න තැන බලන්න ආස්වාස ප්‍රසවාසයේ කොච්චර දක්ෂ වෙන්න ඕනද අනික් සියල්ල කොච්චර පාවා දෙන්න ඕනේද මේකම බලන්න බලහන් ඉන්නකොට ඉන්නකොට වෙන්නේ මොකද්ද මේ ආස්වාද ප්‍රසවාස දෙකම කොච්චර සංසිඳනවද කියනවනම් Tamange මේ ශරීරේ මේක මම මේක මම නොවේයි කියන මේ සීමාව මම යගේ සීමාව දිය වෙලා යන මට්ටමට යනවා. එතකොට ඒ යෝගාවචරයට තේරෙන්නේ මේ මම කියන සීමාව මේක මම මේක මම නොවේ කියන සීමාවක් නැහැ මේකේ තියෙන කම්පන චංචල පද්ධතියක් විතරයි මම හිතාන ඉන්න එක ඇතුළෙත් කම්පන චංචල පද්ධතියක් පිට තියෙන කම්පන චංචල පද්ධතියක් මේ දෙක වෙන් කරන තුනී සිවියක් පැ. ඒ නිල්ලඹ හිටපු හොඳටම ගැමි උපාසකම්ම කෙනෙක් හොඳටම පිළිකාවක් හැදිලා අසනීප වුණා. යනමුත් එයාම පිටාම සතුටින් ජීවත් වෙන්නේ මොන්නම ලෙඩක්වත් ගණන් ගන්නෑ. ඉතින් කොඩින් මහත්තයා ගිහිලා කැහුවලු ඉස්පිතාලේ ඇඳේ ඉන්නේ. ඉතින් උදේ ඉඳලා හැන්ද යනකම් කට්ටිය බුදුන් වන්දනවා. ගාථා කියනවා. එන සියලු දෙනාට වැඳලා ඒ සුරංගනාවියන් කියලා කියන්නේ නර්ස්ලාට, බෝසත්තුරුන් කියලා කියන දොස්තරලාට ඔක්කොටම සලකන්නේ මට වැඩි උතුම් කියලා. ඉතින් ගොඩින් මාත්‍ය ගියාට මහා බෝසතාණන් වහන්සේ කියලා කතා කරේ. ඊට පස්සේ අම්මේ කොහොමද ඇතුළත දැනෙන්නේ කියලා. අහලා තිනු ඔබට රිද්දනවාද වේදනාවද? ඉතින් මහත්වය ඇතුළතදී හුලන්නේ බැලුමක් වාගේ කිව්වා. ඉතින් අර පිළිකාවක සඳහනක්වත් නැහැ. ඒ අම්මට ඕනේ කතා කරන කෙනෙක් සතුටින් ඉන්න එක විතරයි. මේක ඇතුලේ හුලං හිස් මොකක්වත් නැහැ කිව්වා. ඊට පස්සේ ඉතින් කොටින්වත් කල්පනා කරවලු දැන් වෙන කෙනෙකුට නම් පිළිකාව කියනකොට heart attack එනවා. ඒ යමකමක් තියෙන මිනිස්සුෙන් නම් ගෙදර කට්ටියටත් heart attack එනවා. මේ අම්මට ඇති වෙන්න දෙයක්වත් නැහැ නැති වෙන්න දෙයක්වත් නැහැ. වයසට කියලා භාවනා කරේ. ඇතුළ හුස් ඊට පස්සේ කොටින්වත් උගාවක් කළා ඇඳගා කල්ම මොකද මහත්වෝ කියලා ඇවල. නෑ අම්මා දැන් ඇතුළත හිස් නම් පිටත මොකද්ද තියෙන්නේ? පිටත් ඉති මහත්වෝ මොනවද හිස්නේ? ඊට පස්සේ ආයෙ කොටින් මහත්තයා කල්පනා වුණා පස්සේ ඒකට අම්මට ඇතුළයි පිටයි වෙනසක් තේරෙන්නේ නැද්ද? ඒ මේක නැහැ නේ මහත්තයෝ. මේක මේ ඇතුළයි මේක පිටයි මේ මම මේ මම නොවේ කියලා සීමාවක් නැහැ කියලා. ඊට පස්සේ නොබෝ කාලෙකින් අම්මා පිළිකාණේ සම්මැල්ල ගියා. ඊටම සතුටින් එක කාගෙන හිටියා. මම දැක්කා නමුත් වේදනාවෙන් ඉන්නේ කියලා කවදාවත් මේ පිළිකාවත් තියෙන ළඟට hina මූණේ hinaවක්වත් නැතුව ඉන්න කැමති නෑ. නෑදෑය කවුරු හරි ගිය ගමන් නැගිටලා පුටු ඇවිල්ලා වාඩිලා පුළුවන් කමක් නෙවෙයි. hina වෙලා කතා කරනවා. ගොඩින් වලට කියන මේ ලෝකේ කවුරු හරි නිවන් දැක්කයි කියලා තියෙනවනම් ඔය උලපණියම්ම විතරයි නිවන් දැකලා තියෙන්නේ කියලා. අනිත් පඬිතුයෝ සේරම දෙනා මේක අල්ලගෙන මේක මම මේක මගේ නෙවෙයි කියලා සීමාවක් හදාගන්න. හදාහන මේ සීමාව නිවන් දක්වන්න හදනවා. ඉතින් මේ සීමා සහිත නෑනේ මේක. ඒක නිසා මේකට සීමාව එන්නේ සංඥාව සීමා සහිත වෙනකොට. මේක සීමා විරහිත වෙන්නේ පුළුල් මනසක් ඇති කරනකොට. ඒක නිසා අපි අන්ත කරගන්නවා ලෝකේ මම අයිය වෙන්න. මම මේ මම මේක මට පාලනය කරගන්න පුළුවන් කියලා. අනන්තයි කියලා කියනවා පරදිනකොට. මොනව කරන්නද මට පාලනයක් නැහැ නේ කියලා පරදින පැත්තට අනන්ත ලෝකයක් හදගන්නවා. දින ලෝකේනෝ මම නම් හතර වර්ගයටම නායකම් කරගෙන ඉන්නේ අපේ පැත්තේ අම්මයි තාත්තත් මයි යටතේ ඉන්නේ නෝනාගේ අම්මයි තාත්තත් මයි යටතේ ඉන්නේ ඒ පව් සේරම මගේ යටතේ ඉන්නේ කියලා වනස්පති විදියට ජීවත් වෙන්න පටන් ගන්නවා අර 50 වෙනි දශකේ 5 වෙනි දශකේ හතරවෙනි දශකයේ බල දශකයේ පස්වෙනි දශකයේ ඥාන දශක ওই දෙකේදී අන්ධහර පාගෙන ඉන්නේ සියල්ල පාලනය කරන්න පුළුවන්. ලෝණ 60 70 වෙනකොට වම තියනවා කියනකොට දකුණ තියෙන්නේ. උතුරට බලනකොට දකුණ පේන්නේ. අන්න එතකොට කියනවා මොකද කරන්නේ මේක ආත්මේ පාලනය කරගන්න බෑ කියලා. ඉතින් මේ පොට්ටපා දානවා මේකෙන් කොයි එකද ඇත්ත. මට මේක පාලනය කරන්න පුළුවන්. මේක අන්තයි. මේ සීමාවක් තියෙනවා. මගේ බල ප්‍රදේශයක් තියෙනවා කියනවා. මගේ බල ප්‍රදේශය මෙච්චරද. නැත්තම් මගේ බල ප්‍රදේශය අනන්තද කියලා. අපි දන්නවා ওই නගරවල ඉන බල්ලන්න බල ප්‍රදේශයක් තියෙනවා. ඒ බල ප්‍රදේශය ඇතුළත බල්ලෙක් ආවොත් ඌ අනිත් එක්කන යටත් කරලා නැත්නම් හපලා ඉවර කරනකම් උගේ ඒ බලය ඌ ක්‍රියාත්මක කරනවා. පුළුවන් කාලේ. ඒ වාගේ තමයි අනන්තයි කියලා ගන්න එක්කන කරන්න බෑ මට මොනවක්වත් කරන්න බෑ කියලා පස්ස ගහලා ලෙඩ වෙච්ච කපුටෙක් වගේ ලෙඩ වෙච්ච බල්ලෙක් වගේ පැත්ත කරලා මුදිය ගන්න. මුළු ගැන්නේ. අන්තයි ලෝකේ කියන එක්කන නේ නේ මගේ මේක මගේ බලය මගේ රාජ්‍යය මගේ අධිකාරිය මම මේක පාලනය කරන්න ඕන කියලා ඉතින් එක ජීවිතයක් ඇතුළත ගත්තාම අපේ පටන් ගන්න කාලෙත් අනන්තයි ඉවර වෙනකොටත් අනන්තයි මැද කාලේ විතරක් අන්තයි ඉතින් මේක මේ ජීවිතයක සම්බන්ධ කරන හැටි ඒක අද විද්‍යාඥයෝ රොකට් යවලා ආලෝක තරංග දිගේ ශබ්ද තරංග දිගේ බලනවා මේ ලෝකයේ විශ්ව අන්තයක්ද තියෙන්නේ කියලා කෙලවරක් තියනවද නැද්ද කියලා ඉතින් උන්ද තමන්ගේ ඇතුළත හිත දාලා මේ ආස්වාස ප්‍රස්වාසයේ අන්තයක් තියෙනවද කියලා බලන්න එක හුස්මක්වත් ගන්නෙ නැති මේ අමනියෝ බාහිර ලෝකෙට චීනක් කන්නාඩි දාගෙන බාහිර ලෝකෙට දුරේක්ෂ දාගෙන මේ හොයන හිවිල්ලේදී දුරේක්ෂ යහා කෙලවරේ අන්තය අනන්තයෙන් පුළුවන් මෙහා කෙලවරේ ඉන්නේ මෝඩෙක් නම් ඌගේ මෝඩකම විතර උට පේන්නේ ඒක දැන් විද්‍යාඥයෝ තේරුම් ගන්න තියෙනවා මොන චීනක් කන්නාඩි දැම්මත් එහා කෙලවර මොකක් වුණත් මෙහා කෙලවරේ ඉන්නේ මෝඩෙක් නම් ඌට වෙන්නේ ඌගේ මෝඩකම තමයි මොන කන්නාඩි දැම්මත් Tamanට වෙන්නේ Tamanගේ ප්‍රතිරූපේ තමයි ඒක පින්වට පස්සේ විද්‍යාඥයට වාකණ්ඩ වෙලා තියෙන දැයි. මොකද ඒගොල්ලෝ මෙතෙක් කල් කියපු හැම එකක්ම දන්නවා ඊගා විද්‍යාඥයා බොරු කරනවා. මාස 6ක් තියෙනවා දැන් කියන එකම දෙයක්. හරියට මේ කම්පියුටර් මොඩල්ස් මාරු වෙනවා වගේ. ඉතින් මේක කිලෝ ගණක් නතු මෙහෙම යනකොට පුට්ටපාද වගේ ආගම ජීවිතයක් ගත කරන කෙනෙක් සරුවච්චන් වහන්සේ වගේ සර්වඥතා ඥානෙ කියන ඇති කෙනෙක් ළඟට ගියාම අහන්න ඕන ප්‍රශ්නයක් තියලා තමයි හිතෙනවා අන්තද ස්වාමීන් වහන්සේ ලෝකේ මෙහෙම සත්‍යද සියල්ල බොරුද කියලා. අනන්තද ස්වාමීන් වහන්සේ නම් ලෝකේ මෙහෙම සත්‍යද මේ දේවල් බොරුද කියලා. බුදුන් කියනවා මම මේ ප්‍රශ්නවත් ගන්නෑ කියලා. උඹ ප්‍රශ්න අහන වෙලාවදී උඹේ මනසේ හැටියට තමයි මේක සිද්ධ වෙන්නේ නොකිය මේ ලෝකයේ කියන්නේ මනසින් හදාගත් එකක් නොකිය බුදුන්ස කියන මේ හදාගත්ත රූපේ මනින්න හදනවා නම් ඒ රිලෙවෙක් කණ්ණාඩිය දිහා බලලා ඇතුලේ ඉන්න රිලවා ගෑණියෙක්ද පිටිමේද්ද කියලා හොයනවනම් ඇතුලේ ඉන්න රිලවා මේ දිගත පළද කියලා හොයන්න හදන උ දන්නේ නැත්නම් මේ වෙන්නේ මගේම රූපේ කියලා කිසිවට කවදාකවත් කෙලවරක් ලැබෙන්නේ නැහැ. ඒ වගේ අපි මේ දවස පුරා හැප්පෙන්නේ අපි විශ්ින් මවා ගන්නලද අපි විශ්ින් තනා ගන්නලද ලෝකෙක. කවුරුවක්වත් නැහැ මේක අපිට තනලා දීලොමට රජ කරවන්නම් අපි ඔබ හිර කරවන්නම් අපි කියන එකක් නැහැ. තමන්ගේ ලෝකේ තියෙන නිසා මනස කුලුල්ල බලන කෙනාට මේක අනන්තයක් පේනවා. පාට කරලා බලන කෙනාට අන්තයක් පේනවා. මේ මනසේ ඒ බලන සංඥාව උපදින එක නෙමෙයි මැරෙන්නේ. මේ ඉපදිලා ඒ ඉපදෙන එක මැරෙන්න ඉස්සලා විපරිණාමයටපත් වෙනවා. අන්න එවැනි ලෝකයක බාහිරේ මනින්න හදනවා කියලා කියන්නේ ඒක නිකන් අර තමන්ගේම කණ්ණාඩි දිහා බලලා මේ මූණ මේ මූ කණ්ණාඩි වෙන මූණ කතයි කියනවා වගේ. කන්නාඩි වෙන තමන්ගේ වුණ තමයි. ඉතින් ගැත නම් එච්චරයි, ලස්සන නම් එච්චරයි. ඒ බව තේරුම් ගන්න නැතුව කන්නාඩි හදපු මිනිහට දොස් කියන්න හදනවා වගේ මේ ලෝකයේ සම්පූර්ණයෙන්ම තමන් කවුද කියලා දාන්න නැතුව, ඒක බලන්න යන්න නැතුව, බාහිර ලෝකේ චීන කන්නාඩි දාලා බලන්න හදනකොට සරුවචන්සේ කල්ැතුව මේ ප්‍රශ්න දීලා තියෙන මේ උත්තරේ අනන්තයි කියන කොටත් එක පැත්තකින් වැරදි. අන්තයි කියනත් එක පැත්තකින් වැරදි. ඒ නිසා ප්‍රශ්නේ බාර නොගැනීම ඒ මූල ධර්මය තේරුම් ගන්න ඒක පේන්නේ විද්‍යාවට පරාජය පිළිගැනීමක් වගේ. විද්‍යාව කැමති නෑ මොකද ඒක විද්‍යාව කියන නම දාගත්තට පස්සේ කැමති නෑ. නමුත් දැන් පොණගෙත් තමන්ගේ වලිග වලිගල්ලාන ගිලින්න පටන් ගත් එකක් වගේ විද්‍යාව කාගෙන කාගෙන යනවා මේ කාලේ තමන්ගේම වලිග කන බව දන්නේ නෑ. එන්නේ එන්නේ ලොකු උදුරක් අහුවෙලා තියෙනවා වගේ පේනවා. නමුත් ගිලගෙන ගිලගෙන යන තමන්ගේ වලිග වන්නේ. ඒ තරම් විශාල වෙලා තියෙනවාද විද්‍යාව ඉතින් ඒ විද්‍යාවට බුදුචාන් ආංශිකයේ මේ සර්වඥතා ඥාණය ප්‍රශ්න විසඳීමේදී ප්‍රශ්නේ බාර නොගැනීමෙන්ම සර්වඥකම රැකගෙන තියෙනවා. හැම සියලු ප්‍රශ්නට උත්තර දෙන්න සර්වඥාන්සේ ලෝකෙට ආවේ නෑ. ඒක සර්වඥාන්සේ හේතු දක්වන මේ ප්‍රශ්න අර්ථයක් නෑ. මතු පිට පේන මූණත වර්ථය අර්ථයක්වත් නෑ. ධම්ම සංගීතං මේකේ ධර්මිකුත් නෑ. භ්‍රමචරියකට හේතු වෙන්නේත් නෑ. නිබ්බිදාය කියන විදිහට මේ ලෝකය පිළිබඳව රස වින්දනයෙන් තොර වීමකට මේ කියන්නේ මේක තව දුරටත් කරවිලි වැටිච්ච පණුව කරවිලි චිත්තන දන කකා කකා යන්න වගේ ලෝකෙම මනින්න හදන නිබ්බිදාවට වෙන්නේ නැති නිසා තරොත්යන්ගේ ප්‍රශ්න ගන්නෑ. විරාගයේ පිනිස ඒ ලෝකයේ දිගත පළලද උතද මනස කියලා මනින්න මනින්න යන්න යන්න මේ ලෝකේ නැවත නැවත අත ගන්න වෙනවා. නැත්නම් ඒක පිළිබඳ රාගය පහළ වෙනවා. ඒ වෙනද බැඳීමක් ඇති කර ගන්නවා. ඒ නිසා මේක අනන්තයි කිව්වත් අන්තයි කිව්වත් විරාගයට හේතු වෙන්නේ නැති නිසා විරංජනයට හේතු වෙන්නේ නැහැ. රංජනයට හේතු වෙන නිසා ඒක හේතුවක් වශයෙන් බුදුහාම කියන මම මේ ප්‍රශ්න ගන්නෙ නැහැ. Nirodhaය මේ ලෝකයේ අනන්තව අනන්ත ගති අන්ත ගතිය ලෝකේ නිරුද්ධ වෙන පැත්ත බලන්න පෙළඹවන්නේ නැහැ. ඇති වෙන පැත්තයි පවතින පැත්තයි විතරයි කතා කරන්නේ. මේ ප්‍රශ්න කතා කරන්නේ ලෝකේ ඇති වෙන පැත්ත සහ පවතින පැත්ත විතරයි. මේක විනාශ වෙන්න පටන් ගත්තට පස්සේ, නිරුද්ධ වෙන්න පටන් ගත්තට පස්සේ ඒක කල්පනා කරනට තීන් දාඩි දානවා. ඒ කල්පනා කරනකොට සහලවනා මිනිස්සේ මේ කාලා බීලා ඔය මාන්නක්කාරම ඉන්නකොට තමයි මුලයි මැදයි බලන් හිතෙන්නේ. අග ගැන හිතනකොට හීන් තාඩි දානවා. අපස්මාර රෝග හැදෙන නිසා මේ එවැනි දෙයකයි සත්‍යය තියෙන්නේ. Nirodhe Nirodhe පැත්තට මේක යොමු නොකරන නිසා ඒක නාට මේ ප්‍රශ්න සාකච්ඡා කිරීමෙන් සැපතක් වෙන්නේ නැහැ. න උපසමාය කෙනෙක්ගේ සංහිඳියාවකට මේ ප්‍රශ්නේ ඉන්නේ වාදෙටමයි. හැමදාම වාදමුකයි වාග් බහුල්‍යයි තර්කයට යන්නේ ඒ නිසා උපසමයකට එකතු වීමකට සමගි වීමකට නැහැ. අභිඥාව අත් විශේෂ ඥාන සඳහා මේක යොමු කරවන්නේ මේක පටු කරනවා ඥානෙ. හයිඩ්‍රජන් ගණීකර ගන්න එක ඒකට මුළු ජීවිතය ගත කරනවා හීලියම් ගැන කතා කරන එක දන්නේ නැහැ. ඌ හතුරෙක් විදියට සලකනවා. ඒ තරම ඥාන පටු කරන තුනී කරන ගතියකටයි මේ ලෝකේ බෙදා දැක්වීම හේතු වෙන්නේ අන්තානන්ත වෙන එක නිසා බුදුජානන්ස කියනවා අභිඥාට යන්න පස්සෙන් පස්සට ගිහිල්ලා ප්‍රභවයට යන්න ඕනේ. මනස හට ගන්න තැනට යන්න ඕනේ. මුලට යන්න ඕනේ. අන්නේ යන තැනට අභිඥාවට මේ ධර්ම මේ ඥාන මේ ශිල්ප මේ ලෝකායත විශ්යන් යොමු වෙන්නේ සම්බෝධහය ඇති හැටිය දැන ගැනීමට මේ මනසේ මායාවක් බව මැජික් කාරයක් පෙන්වන දේවල් වල තියෙන දිගපල්ලමයින්ට යුක්තිය යුක්තියමයින්ට හදාන්න දාන්නේ මැජික් එකක් බව දන්නේ නැති මිනිහා. මේක මැජික් එකක් බව දන්නවනම් ඒ මනසට විරුද්ධ නඩු දාන්න යන එකක් නෙවෙයි බලපු Tamange මොඩකමට අං තියනවාද කියලා බලයි. මෙයාකට සල්ලි දීලා මේ මැජික් බලන තරම මම මොඩේද මේ සල්ලි මුවාව රවට්ටනකොට මට සල්ලි ගවන්නත් ඕනද කියලා මේ ලෝකයේ මායාව සම්බෝධයට පිණිස යන කෙනෙකුට ඒ ලෝකයේ දිග පල්ලමනින්ද අවශ්‍ය වෙන්නේ ඒ නිසා සර්වඥාන්ස කියනවා මම මේ ප්‍රශ්න ගන්නෑ කියලා. න නිබ්බානාය බුදුසසුනanse පෙන්වන්න දෙන නිවීමකට හේතු වෙන්නේ. ඒක නිසා තස්මාතිය තස්මා තමයන් අභ්‍යකටන්ති. මම මේවා පිළිගන්නේ නැහැ කියලා. මේ වගේ ප්‍රශ්න දැන් අපි හතර සාකච්ඡා කරා. ඒ වගේ දිගින් දිගටම අහනවා තන් ජීවන් තන් ශරීරං අඤ්ඤං ජීවන් අඤ්ඤං ශරීරං. ආදී කලින් ආපේකමයි. සාංශ මේ ජීවය සහ ශරීරය එකමද? ජීවය එකක් ශරීරය එකද? ඊට පස්සේ තථාගතයන් වහන්සේ දැන් සරුවචන් වහන්සේ රහතන් වහන්සේ මරණය මැත්තේ වෙනවා. මරණය මැත්තේ වෙන්නේ නැද්ද? වෙනව නොවෙනව දෙකමද නැත්නම් වෙන්නේ නැත්නම් නොවෙන්නේ නැත්නම්. මේ තාම වතුරටත් බැහැගෙන අල්ලගත්තේ නැති කෙනා මේ ਸਰවඥතාත්ලාවේ ලැබුවට පස්සේ තථාගත උනාට පස්සේ යාගේ පැවැත්ම ගතිය මොකක්ද කියලා අහන. මෙන්න මගේ ප්‍රශ්න 10ක් සාකච්ඡා කරලා ඒ 10ට මුදන්සේ එකම උත්තරය දෙන්නේ මම ප්‍රශ්නේ බාරගන්නේ. උසාවියට නඩුව බාර ගන්නෙත් නැහැ. බැලුව බැලමට පේනවා නිකන් අසාධාරණ ගතියක්. බැලුව බැලමට පේනවා සර්වඥතාඥානෙට පොඩි කොස්සක් හිටලා තියෙනවා වගේ. නමුත් සර්වඥන්සේ සඳහන් කර දෙනවා මම කියන්න දෙයක් තියෙනවා මම මේ ලෝකෙට ඇවිල්ලා ඔය දේවල් නෙවෙයි එතකොට අහනවා පොට්ටපාද හොඳ ඔබ වහන්සේට මෙවුවා ප්‍රතික්ෂේප කරනවා නම් එහෙම නැත්නම් ප්‍රශ්නේ පව ප්‍රතික්ෂේප කරන උත්තරේ පැත්තක තියේදී ඔබ වහන්සේ බ්‍යාකත මොකද්ද කියලා. මොකද්ද කියන්නේ කියලා බුදුන් කියනවා ඉදන් දුක්ඛ සත්‍යන්ති ව්‍යාකතං මෙන්න මේක දුක්ඛ සත්‍යයි කියන්නේ මම මේ ලෝකෙට ආවේ මේ උඹලා දෙවේලේ විඳවන මේ අසහනේ නිතර මේ ඊටපන්දම්පත් වෙනවා වගේ තියෙන දැවිල්ල ආනේ දුක මේක පිළිබඳව තියෙන මේ ගිවං කරන්න බැරි ඉවරයක් කරන්න බැරි කොයි தත්වෙට ගියත් ඉවරයක් වෙන්නේ නැති පෝසත් උනත් දුප්පත් උනත් ඥාන උනත් පිරිමි උනත් හරි ගියත් වැරදුනත් දුක ඒකාකාරයි. මේක සත්‍යයක් වශයෙන් බාර ගන්න නැතුව Taman හිතනවා මට මේ දුක මේ නිසයි කියලා අන්න ඒක බොරු කියන්නේ මම මේ ලෝකෙට ඉපදුනේ. එහෙම නැතුව මේ දුක්ඛ සත්‍ය පෙන්වන්න මිස ওই වගේ මේ පටු වාද තර්ක වලට ගැටෙන්න නෙවෙයි. ඊට පස්සේ දුක්ඛ සමුදය පෙන්වන්න. මේ දුක මේ විදියට විඳවන්නේ උඹේම ආශාව මිසක්කා දෙවන්නේක් බලපාන්නේ නැහැ. ඒ දුකට දෙවන්නේගේ බලපෑමක් නැහැ. ඒ වගේ මේ දුකට අතීත අනාගත බලපෑමක් නැහැ වර්තමානෙමයි. මේ දුකට මෙතනමයි. මෙතනින් පිට කිසි තැනකින් දුක් නැහැ. ඒ නිසා සංසාරේ තියෙනවා නම් තියෙන්නේ මෝඩකම තියෙනවා නම් තියෙන්නේ මේ මම දැන් මෙතන කියන එකේ නිවන තියෙනවා නම් තියෙන්නේ ප්‍රඥාව තියෙනවා තියෙන්නේ මේ මම දැන් මෙතන කියන එක නිසා සමුදේ සත්‍ය වශයෙන් තියෙන තෘෂ්ණාව කාගවත් තෘෂ්ණාවත් ඊයේ පෙරේද තෘෂ්ණාවක් අතේට තියෙන තෘෂ්ණානේ වර්තමාන තෘෂ්ණාමයි මගේ තෘෂ්ණාවමයි මෙන්න මේක පෙන්වන්නයි මම මේ ලෝකෙට ආවේ ඒ වගේම මේ තෘෂ්ණාවේ ඉවර වෙන තැනක් තියෙනවා ඊගායක පටන් ගන්න ඉස්සෙල්ලා මේක අනිවාර්යෙන් ඉවරෙලා තමයි ඊගායක පටන් අරගන්නේ. යම් කිසි කෙනෙක් පටන් ගන්නම දකින්න වෙනකොට ඉවරේ දකින්න ඉගෙන ගන්නවා. හමාරේ දකින්න ඉගෙන ගන්නවා. ක්ෂේවියම් දකින්න ඉගෙන ගන්නවා. වැයවීම දකින්න ඉගෙන ගන්නවා. නිරෝධය දකින්න ඉගෙන ගන්නවා නම් ඒකට තමයි නිරෝධ සත්‍ය කියන්නේ මං ආවේ ලෝකෙට ඕක කියලා දෙන්නයි අන්න ඒකට යොමු වෙන මාර්ගයේ විතරයි ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් පිට දේවල් මම දැනගත්තට ප්‍රයෝජනයක් වෙන්නේ නැත්නම් මම කතා කරන්නේ මම මේ කතා කරන චතුරාර්ය සත්‍ය අත්ත සංහිතාං. කාම ලෝකෙට නම් පේන්නේ බුදුරජාන්සේ නිකන් ගුත්ත ධර්ම කතා කරන තේරුමක් නැති දේවල් කතා කරනවා. නමුත් කාම ලෝකෙට කාදාක බුදුරජාන්සේ කියපු දේවල් නැහැ කියලා ඔප්පු කරන්න බෑ. ඒගොල්ලන්ගේ මායාවේ ඉන්න තාක්කල් ඒ ගණන් ගන්න තික වෙනම දෙයක්. ඒ වගේම ධම්ම සංහිතාං ඒක සනාතන ධර්මයක් මේක බුදු කෙනෙකුට එහෙම නැත්නම් එක කාලයකට එක තැනකට ආවෙන එක දෙයක් නෙවෙයි. ඊට සේක ධම්ම සංහිතං ඒ වගේ මේ දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය නිරෝධ මාර්ග කියන සත්‍ය දෙය යම් කිසි කෙනෙක් නතු වුණා නම් හිත ගියා නම් ඒ මාස ස්වභාවයෙන්ම භ්‍රමචර්යයකට පෙළඹෙනවා දෙවන්නේක් නැති ජීවිතයට යනවා. තව සහායකයක් ඉන්න තාක්කල් ඒ කොන්දපය නැහැ. පෞරුෂත්වයක් නැහැ. අසහායක වෙන්න ඕන. බුදුන්සේ අසම සම කියලා කියනවා. බුදුන්සේ හැම පුද්ගලයෙක්ම අසම සමව දකිනවා. හැම කෙනෙකුටම නිවන් දකින්න පුළුවන්. ඒගොල්ලෝ අපේක්ෂාව කියන බය ආදුකමතිය නැති තාක්කල්. බැගෑවෙන්නේ නැති තාක්කල් ධර්මයේම සරණ කරගෙන Brahmacharya සරණ කරගෙන යනවනම් ඊවසට එන්නේ එන්නේ එන්නේ ඒකට තියෙන හැකියාවල් දක්ෂතා මත වෙනවා මට අරයා කරලා දෙනකන් අහවල් දේ හම්බ වෙනකන් නැත්නම් අරයා ගාවයි තින්නේ අහවල් දේ දන්නේ නැතුව මේක කරන්න බෑ කියලා යම්ම කිසි කෙනෙකුට යම්ම මොහතක නැති බැරිකම් පහළ වුණා නම් භ්‍රමචරියක් ඇතර ඇත්තෙත් නැහැ හැම වෙලාවෙම දෙවන්නේක් බලාපොරොත්තු වෙනවා තණ්හාය ဒ ුතිය පුරිසෝ තණ්හාවම හේතු වෙනවා හේතු කරගන්නවා හැරමිටියට ගන්නවා ලෝකයේ දෙවන්න ඉන්නේ හැම වෙලාවෙම තණ්හාව තමයි ඒ තණ්හාව වෙනුවට මේ මං පටන් ගන්න වැඩේට මේ ටික ඇති මට Brahmacharya රකින්න මේට වැඩිය දෙයක් ඕන කරන්නේ නැහැ කියන හැඟීම ආපු මනසේ කොහොමවත් Brahmacharya තමයි ඉන්නේ ඉතින් මේ Brahmacharyaට හේතු වෙනවා මේ දුක්ඛ දුක්ඛ සත්‍ය සමුදය සමුදය සත්‍ය කියන නිරෝධ නිරෝධ සත්‍ය කියන මේ හතර හිතනකොට අර තියෙනවා මට දුකක් දෙන වෙන කෙනෙක් ඇත්තෙත් නැහැ. මාව නිවන් දක්කන මේ හොඳ කෙනෙක් වෙන කෙනෙක් ඇත්තෙත් නැහැ. බුදුන්සේ පාර කියන විතරයි. ඒ නිසා මේ මම කතා කරන්නේ යමක් කතා කරනවා නම් භ්‍රමචර්ය තුතු නිසා. නිබ්බිදාය මේ ලෝකේ රංගනය කරන්න රංජනය කරන්න රසාස්වාදයේ පිණිස නෙවෙයි මම කතා කරන්නේ. රසාස්වාදයට යෑම දිවැඩිය රෝගයේ සීනි කන්නා වගේ වැඩක්. එහෙම නැත්නම් බ්ලඩ් ප්‍රෙෂර් එක තියෙන මිනිස්සේ තෙල් මේදේ වැඩි කොලෙස්ටරෝල් වැඩි කෙනෙක් තෙල් කනවා වගේ වැඩක්. මේ හරි ආසයි වැඩිට. නමුත් ඒකෙන් හායක සුගතියක් වෙන්නේ මම මේ කියන සතරා සත්‍ය නිබ්බිදාවට හේතු වෙනවා විරාගයට. රාගේ බැඳිලා මීහරකෙක් වගේ කඹරන බරාදිනා වෙනුවට තමන්ගේ විවේකයේ පිළිබඳව තමන්ගේ නිරෝධය පිළිබඳව කටයුතු කරන කෙනෙක් වෙයි මේ විශාල ප්‍රදේශ අල්ලන්න යන්නේ නැත්තම්. ලාභ සත්කාර વિશે විශාල ප්‍රදේශාලනට අනේකන බදා ගන්න අනේකන දොඩම් කොට බදාගත්තා වගේ අන්තිමට හම්බෙන දෙයක්වත් නැහැ ඒකටම මහන්සි වෙලා වෙහෙසටපත් වෙනවා ඒ නිසා මම කියනවා ඔබට හම්බෙලා තියෙන සීමිත ක්ෂණ සම්පත්තිය මේ ක්ෂණ මාත්‍රය නිවනට යොමු කරපක් මේ විශාල දේවල් වලට යොමු කරන මම මේ රට ජාති ආගම හදන්න ඕනේ මම සීල දිනාට බණ උගන්වන්න ඕනේ බෞද්ධ සත්‍යයක් පිහිටවන්න ඕනේ දුප්පතුන් නැති ලෝකයක් හදන්න ඕනේ කියලා කරන්න බැරි දේවල් කරන්න පටන් ගන්න රාගය ඇති කරගන්න එකනා එතෙන් තෙමිල නැහින. අත්ෙන් හතර පයින් කුරුලා වගේ. ඒ නිසා මම දේශනා කරන දේ විරාගයේ පිණිසයි, Nirodhe පිණිසයි දෙක හැමාරේ බලන්න. ඕගොල්ලෝ බලන්න අකමැති වුණාට මුස්පෙන්තුයි කියලා කිව්වට, අමංගලයි දුමංගලයි කියලා කිව්වට, අබද්දරයි කියලා කිව්වට සත්‍යයේ තියෙන්නේ Nirodha වෙන තැන. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ජීවිතය අවුරුදු 100ක් නම් අවුරුදු 50 පැන්නට පස්සේ තමයි ඉඳුරන් මෝරන්නේ ඒක නොබලා ඉඳ බෑනේ Tamanට පේන පටන් ගන්නවනේ Tamanගේ හැපෙනීම අඩු වෙලා යනවා කන ඇයිම අඩු වෙලා යනවා බ්ලඩ් ප්‍රෙෂර් එක නගිනවා පාලනයක් නැතු වෙනවා ඒකට නිරෝධේ පේන්න පටන් ගන්නවා අහන්නේ ඒ වෙනකොට ලෑස්තිලා හිටියේ නැත්තම් ඒ ජවි ජග් ගහන්න පටන් ගන්නවා මේ හැම එකටම මොන්න ජග් ගැහුවත් ඒක ඔක්කොම ගලවලා යනවා ඒ නිසා නිරෝධය දැක ගන්න නම් ඔය හැට පිටලා හොට බිමන් කමින් නැතුව ඊට කලින් ජීවිතේ ප්‍රථම යාමේ කලු කෙස්ටිෙද්දී භද්‍ර යවුනේදීම ඒ Nirodhයට හිතේ දුවොත් මං හිතන්නේ අමාරුම තත්ත්වයටපත් වෙන්නේ ඒ මනුස්සයා අමාරුවටපත් කරන බෞද්ධයාමයි. බෞද්ධයා කැමති නෑ. අම් බෞද්ධ දෙමව්පියෝ කැමති නෑ. Tamange දරුවෝ යෞවනයේදී භද්‍ර යෞවනයකදී ආගම පැත්තට යනවා. අමල තාතවල පේන්නේ විශාල හිතුවක් කාර්කමක් වගේ. හැබැයි ඒගොල්ලොත් බෞද්ධයි කියලාගෙන ඉන්නවා. දරුවට ආදරෙත් තියෙනවා. නමුත් ඒ Nirodhe පැත්ත දකින්නට කැමති උකට කල් තියෙනවා භාවනා කරන තව වයසමදි කියලා තමයි කියන්නේ. තව වයසට යන්න ඕනේ භාවනා කරන්න. නමුත් ਸਰවඥාන්සේ ලෝකේ පහළ වෙන්නේ ඒ තරුණ තරුණ කොටස් වලට මේක ශිල්පයක්, මේක විද්‍යාවක්, මේක න්‍යායක් කියලා පෙන්නලා Nirodheට යොමු කරන්නයි. නමුත් ලෝකයේ දිගත පළද, නිට්ටයද, අනිත්‍යද කියන කතා කදාකත් ඔය කියන නිරෝධයට යන්නේ උපසමයකට කියන්නේ මානසික අසහන දුරු කරන පැත්තට යන්නේ. භාවනා කරන්න කියයි කියලා මානසික අසහන දුරු වෙනවා කියලා කියන්නත් බෑ. භාවනා කරන මුලින් යන වෙලාවේදී මුලින් යම් ප්‍රමාණික මානසික අසහන වගේක් එනවා ශිල්පයක් ඉගෙන ගන්නකොට තියෙන වෙහෙස දරන්න වෙනවා. සක්කච්ඡාකාරීව කරන්න වෙනවා. නමුත් ඒක ඉවර කරන්නේ උපසමයකින් නැත්නම් සාන්තිකර තත්වයකින්. ඒ නිසා මේ තීරණ දෙන්න බැරි ප්‍රශ්න විසඳ විශ්සයි ඉන්නව වෙනුවට කළ හැක්කක් උපසමයට යොමු කරනවා අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවර්ධනය. ඒ නිසා භාවනා කරන කෙනෙක්ගෙන් පැත්තෙන් බුදුහාමුදුර කරන්න කිව්වේ මොකද්ද? නොකරන්න කිව්වේ මොකද්ද කියන එක හොඳටම කැපිලා පේන තැන තමයි බුදුරජාණන්සේ සමාධිය පිළිබඳව නැතනම් භාවනා ලෝකේ මැද කැල සමාධිය ඇති කර ගැනීම පිණිස උනන්දු කරපු හැටි. උනන්දු කරවලා තියෙන්නේ අතීතයට හිත දිවුවොත් මතක තියාගන්නයි කියලා තියෙනවා ඒකාන්ත පශ්චාත්තාවපයක්. සතියක් නැහැ සමාධියක් නැහැ. ඒ නිසා අතීතයේ දුවන හිත වළක්වන්නත් බෑ දැනගන්න. මගේ හිත තියෙන්නේ අතීතේ. අනාගතයේ දුවන හිත ඒකාන්ත තිගැස්මක් සමාධියට බාධාවක් සතියට බාධාවක්. ඒ නිසා තමන් අතීතයේ දුන જાති රසාස්වාදයක්ද තියෙන්නේ. එහෙම නැත්නම් අනාගතයේ පරිකංකණය කරන කෙනෙක්ද කියලා දන්නවනම් ඒක තමන් පිළිබඳව ඇති ඇති දැන ගැනීම. සමහර වෙලාවල් වලට රාගයට රත් වෙච්ච අරමුණු වලට හිත බැඳිලා හිත මතුමාන අරමුණේ තියාගන්න බෑ. ආශාවල් නිසා, පොරොන්දු නිසා, අදිෂ්ඨාන නිසා, බන්ධන නිසා තව සමහර වෙලාවට නුරුස්නා ගති නිසා මේ රස්නේ වැඩි, කැස්ස කහිනවා, සද්ද ඇහෙනවා, කය කකුල වේදනා දෙනවා කියලා නුරුස්නා ගති නිසා අරමුණේ තියාගන්නත් බෑ. එතකොටත් දැනගන්න මගේ හිත ඇලිම් බඳුන් වැඩි එකක්ද, ගැටුම් වැඩි එකක්ද කියන එකත් තේරුම් ගන්න ඕනේ. සමහර වෙලාවට ඒ කිය රාග ద్వේෂ නැති හිත ඒකාන්තෙන් නින්දට වැටෙනවා. එහෙම ඇකිලිලා සීතල වෙන්න පටන් අර ගන්නවා ඇතුළත නතර වෙනවා. ඒතරටත් නිවන ලබන්න බෑ. සමහර වෙලාවල් වලට රාග ద్వේෂ නැති වෙන නිසා ලොකු උද්දාමයකටපත් වෙලා ඇවිස්සලා මිමස් පොදියක් ඇවිස්සලා ගියා වගේ ඒ කල කලබලේ වැඩිකම නිසාම සත්‍ය කඩා ගන්න. සමාධිය කඩා ගන්න. ඒ නිසා මේ හයෙන් බේරලා අතීතයෙන් අනාගතයෙන් ඇකිලෙන ගතියෙන් සහ විසිරෙන ගතියෙන් බැඳෙන ගතියෙන් සහ ඇලෙන ගතියෙන් බේරෙන්න නම් යන යන වෙලාවේ හිතට මධ්‍යස්ථ අරමුණක් දීලා පිට යන යන වෙලාවේ දැනගත්තොත් ආන්නේ දැනගන්න එක්කනට හිතා ගන්න පුළුවන් අපි හිත කොච්චරනම් සාස්වත දිට්ඨියක අදිනවද කොච්චරක් අසාස්වත දිට්ඨිය අදිනවද කොච්චරක් අනන්තයි කියලා හිතාන කට කල්පනා කරන කොච්චර අන්තයි කියලා හිතාන කල්පනා කරනවා මේ ශරීරයමයි ජීවිතේ ජීවිතේමයි මේ ආත්මය ශරීරයමයි ආත්මය කියලා පටලවා ගන්නවාද කියන ගැඹුරකට යන්න නම් ඉස්සල්ලාම වර්තමානයේ හිත පැවැත්වීම අතීතනාගතයට නොගියේ මෙතන හිත පැවැත්වීම අතෙන්ද මෙතෙන්ට නොගියින් මගේ හිත පැවැත්වීම අනුන් කෙරේ නොතබා ආන්න එතකොට මේ බුදුහාමුදුරු කියන විදිහට අර අත්ත සංහිතං ධම්ම සංහිතං ආදි භ්‍රමචර්යකං නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය නිබ්බානාය සංවතිති කියන මේ වර්තමාන මොහොතේ මේ සියල්ල තියෙනවා ඉන් හිත පිටේ මේකෙන් පිට යන කොච්චර හිත නටනවා වර්තමානයේ හිට පිට යන්න කොච්චර නටනවද කියලා කියන්නේ බාහිරේ ආශාව එකක් දෙක වර්තමානයේ තියෙන ද්වේෂය. වර්තමාන හිත පාතන පුදුමාකාර විදිහට ද්වේෂ කරනවා. ඒ හිත පාතන බැරිකමක් නෙවෙයි තියෙන්නේ. ඒක පුංචි කළ සලකලා බාහිරේ හිත ඇවිද්දීම ඇවිද්දීම ලේසියට පහසුටත් අභිරමණය කරන නිසා අපි නොදැනුවත්වම සස්සත දිට්ඨියට උච්චේ දිට්ඨියට වැටෙනවා. අන්තයි කියන අන්තයට හෝ අනන්තයි කියන අන්තයට වැටෙනවා. මේ ජීවිතමයි මේ ආත්මය මේ ශරීරය එකක් ආත්මය එකක් කියලා එන පටලැවිල්ලට අපි අහු වෙනවා. අන්නේ ගැඹුර තේරෙන්නේ ඉස්ලාම තමන් වැඩියෙන් හිත තමන්ගේ හිත නන්නත්තර වෙන්නේ මොකටද? නැත්නම් බවන්ගේ හිත දොඩමලු වෙන්නේ කොයි පැත්තටද? ඉබේ ඉබේම මධ්‍යස්තරන තිබ්බාම ඉබේම ඇදලා යන්නේ කොහටද යන්නේ කියලා හොඳට දැනගත්තොත් පොට්ටපාදට බනින්න වෙන එකක් නැහැ. හැම කෙනෙක් තුළම පොට්ටපාද කෙනෙක් ජීවත් වෙනවා. ඒ මිනිස්සයා නිහතමානී ප්‍රශ්නේ අහපු නිසා අපි වාසී අවස්ථාවේ ප්‍රයෝජන ගන්නවා. නෑහුවනම් අපි දන්නේ විනා මිත්‍යා දෘෂ්ටිකේ අපි නම් සම්මිය දෘෂ්ටිකයි අපි ළඟ නැහැ කියලා. නමුත් මධ්‍යස්ථ අරමුණක භාවනා කරනකොට අරමුණක ඉන්න බැරි මේ මොකක් හරි ඔය කියන මිත්‍යා දෘෂ්ටියක් එනතන් අයෝනිසමනස්කාරයක් නිසා ඉතින් බුදුරජාණන්සේ ඒකට බනින්න නෙවෙයි ඒකට දොස් කියන්න නෙවෙයි මේ ධර්ම දේශනා කරන්නේ. ඒක තමා විසින්ම දැනගත්තොත් මං අසවල් ආකාරයේ නැමියාවක් බැම්මක් ආශාවක් ඇති මිනිස්සෙක් කියලා ඒ දේ Taman Taman දැනගන්නවා. අර බුදුහාමුදුරුව නැත්තම් කාටවත් වෙන කෙනෙකුට කියන්න බෑ. අන්න ඒක දැනගත්තොත් පිළියම් තිරෝණ තරම්. නමුත් අපිට වෙලා තියෙන අපිට රෝගේ මොකද්ද කියලා දන්නේ නැහැ. බේත් ගොඩක් තියෙනවා අපි ගාව. ඉතින් අපි අර බේත් જાති කීකක් අයිතියට රෝග නිర్ణය වෙලා නැහැ. ඉතින් රෝග නිర్ణය වෙන්න නම් කායනපසනාවට හිත දාන්න කියලා. තමන්ගේ ශරීරෙම ආරමුණු කරගෙන මධ්‍යස්ත වූ මේ ආස්වාද ප්‍රසවාස කියන රූප ධාතුවට හෝ සක්මන් කරනකොට දැනෙන රූප ධාතුවට හෝ හිත දාගෙන ඉන්නකොට හිත පිට පනින්නේ අපි අබ්බැහි නිසා. ඒ අනුව තමයි මොන જાති අබ්බැහි ඇති කෙනෙක්ද මේක නිට්ටයයි කියන හිතන කෙනෙක්ද අනිත්‍යයි කියන හිතන කෙනෙක්ද අන්තයි කියලා හිතන එක නේද අනන්තයි කියලා හිතන එක. නිට්ටය අනිත්‍ය කියලා කියන කාලමානී දිගේ අන්තයි අනන්තයි කියලා කියන්නේ දේශමානී දිගේ ওই දෙකේ තමයි හිත පියාසරන්නේ. ඉතින් මේක සාකච්ඡා කරනවා අපි කියනවා ධර්ම සාකච්ඡා කියලා. කමට අංශුද්ධ කරනවා කියලා. මේක පිළිබඳව හඳුන්වා දීගෙන කියනවා සුත්තමේ ඥානයි කියලා. බණ අහනවායි කියලා. ඒ බණ අහන්නේ හුදු බහුසුත් භාවය වඩන්නේ නෙවෙයි කරගෙන යන භාවනාවට අනුග්‍රහයක් පිණිසයි. නිසා යෝගාවචරය දන්නේ නැත්නම් භාවනාවේදී මේ දෙන උපදේශ මොකටද මේ දීලා තියෙන්නේ? ඒවා වළක්වන්න මෙන්න මේ මේ උපක්‍රම කරන්න ඕන කියලා දන්නේ නැත්නම් ඒ යෝගාවචරය මේ අද්දක බැඳගත්ත නැත්නම් පොට්ට වෙච්ච අලියේ කැලිය විදින්න වගේ හැම තැනම හැප්පෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක ඇත්තටම කියනවා නම් ඒ විදිහට අන්ධ අලියෙක් බවට යෝගාචරයපත් කරන්නේ ගුරුවරයාමයි. එනිසා ඒ වැරද්ද ගුරුවරයාගේ අතට යන්නේ. ඒ නිසා ගුරුවරයා මතක තියලා දෙන්න ඕනේ මේ ඇසල් පැටි ගලවලා දාලා පේන්න ඇරලා එයාට පේන දේ නිසලස වාර්තා කරන්න උගන්න ගත්තොත් මම මේ යන ගමනේදී මට මේ පැත්තටයි ඇදෙන්නේ කියන එක පූර්ව නිගමනලින් තොරව අන්න ඒකටයි මෙවැනි ධර්ම දේශනාවකින් අපිට භාවනා කමටහනක් වෙන් කරලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා දේශනාව යන්නේ විච්ච සිද්ධියක් දිගේ. නමුත් ඒක අපේ ජීවිතයට සම්බන්ධ කරලා බලන්න අපි භාවනා කරන්නන් බාටපත් වෙන්න ඕනපත් වෙලා මේක සම්බන්ධ කරගත්තොත් භාවනාවේදී Tamange හිත නැඹුරු වෙන පැත්ත නතු වෙන පැත්ත පෞෂත්ව ගති වලක්වන්න බැරි තරම් ප්‍රසිද්ධයි. නමුත් අපිට ඒක ඉදිරිපත් කරගන්න බැරි එක්ක අපේ ඇති දේ ඇති හැටියට ප්‍රසිද්ධ කරන්න දන්නේ සංනිවේදනය කරන්න දන්න ප්‍රකාශ කරන්න දන්නේ එහෙම නැත්නම් අපි හිතනවා ඒක ප්‍රකාශ නොකර වෙන කෙටි ක්‍රම ඇති කියලා අපි හිතාගෙන කිසිම ක්‍රමයක් නැහැ මේ ප්‍රශ්නේ අඳුන ගැනීමෙන්මයි උත්තරය ලැබෙන්නේ. ඒ නිසා අපි එක භාවනා මධ්‍යස්ථාන භාවනා කරන වශයෙන් එකිනෙකාට පිට වීමෙන් අන්‍යෝන්‍ය ප්‍රත්‍යයෙන් තමයි කොට ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා භාවනා කරනකොට දීලා තියෙන උපදේශ ටික මෙන්න මේ දොස් කපලා මදමාවතේ යෑමට උපදෙස් දීලා තියෙනවා. නමුත් භාවනායි හිත අපේ හිත නොසන්ඩායි. ඒ නිසා ඒක උපදේශ පන්තිය කඩාගෙන පිට යනකොට මගේ දෝෂයක් කියලා ගන්න එපා. පුද්ගලික සීලයක් නැතිකමක් කියලා ගන්න එපා. මේ වෙන දේ වෙන හැටියෙන වාර්තා කරන්න පුළුවන් නම් හැම දේ තුලම ධර්ම තියෙනවා. ගුරු මේසරේ ගියාට පස්සෙත් ඒ කමඨාන් සුද්ධ කරන ඒ සුදු නෝනා සුද්ධ කරන එක නෙවෙයි පරිවර්තනය කරන එක නෙවෙයි කිව්වා ස්වාමීන් වහන්සේ එකයි තියෙන්නේ මේ කිසිම කෙනෙක් භාවනා නොසුසුසු නෙවෙයි වෙන දේ වෙන හැටියට කියන්න කියන උත්තර තියෙනවා වසංගන්න ගියොත් මේ දේ වෙන්න කියලා අපේක්ෂා කෙරුවොත් මොන ගුරුවරයටත් උදව් කරන්න භාවනා කරන්න උත්සාහ ගන්න උත්සාහ ගන්නකොට වෙන දේ වෙන හැටියට කියන්නේ. ඒක මේ යෝගාචරයේ ප්‍රශ්නයක් නෙවෙයි ගුරුවරයාගේ ප්‍රශ්නයක්. යෝගාචර තියෙන්නේ දකින්න දේ දකින්න විදියට ප්‍රකාශ කරන එක. ඇත්ත ඇති හැටියට ප්‍රකාශ කරන එක. අපිට ඒකවත් බෑ. ඒ තරම්ම අතිශෝක්ති කියලා කියලා පුරුදු වෙලා. ඒ තරම්ම දේවල් වසන් ගන්න පුරුදු වෙලා අපි කමඨාන් සුද්ධ කරනකොටත් උසාවියට කියලා බුරු කියනවා වගේ හිතලා නෙවෙයි හිතාපු දේවල් කියනවා. හිතන කැමැති දේවල් කියනවා. අන්න එහෙම නැතුව ඇති ඇති ඇති විදිහට ප්‍රකාශ කරන නියම සමතල කණ්ණාඩියක් වගේ අපේ ප්‍රකාශ ශක්තිය આવොත් ප්‍රකාශන ශක්තිය આવොත් සංනිවේදන ශක්තිය આવොත් ඒක අපේ මේ දවස් පුරා සංනිවේදනය වෙන ගැටලු අන්‍යෝන්‍ය අවබෝධ කිරී අවබෝධ බොහෝ විට අයින් කරලා ධර්මයේ සාද බුදුහාමුදුරණ කිට්ටු කරනවා. නිසා බණ ඇහිමිති හොඳට මතක තියාගන්න මේ හැම එකක්ම මට කියලා තියෙන්නේ කියලා වගේ හිතාගෙන සම්බන්ධ කරගත්තොත් විශේෂයෙන්ම භාවනා කරන කෙනාට ඒකෙන් ගාක් දිට්ඨි උජ්ජු කරෝති කියන විදිහට චපල දෘෂ්ටිය ඍජු කරලා දෙනවා. අන්න ඒ විදිහට ඍජු කරගෙන මේ කරන භාවනාව පිළිබඳව වැඩි උනන්දුවෙන් කරගෙන යන්න අවදී දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවේ ධර්ම දේශනාව මෙතනින් නැවත කරනවා. සියලු දිනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නෑ අපි මෙතනදී ධර්ම දේශනාවේ තාම පැරණි චාරිත්‍රාක් විදියට දේශනාව හමාරු වුණාට පස්සේ දේශනාව සම්බන්ධ හෝ තම තමන්ට තමන්ගේ ආධ්‍යාත්ම ජීවිත සම්බන්ධ හොඳයි කියලා හිතන ප්‍රශ්න මොනවාද තියෙනවා අපි සාකච්ඡා කරන්න සුළු වේලාවක් ගන්නවා ප්‍රශ්න මතුවෙනවා නම් ඒ නිසා කාට හරි කියන්න කරන්න යමක් තියෙනවා නම් මේ වෙලාවේදී අදහස් හෙලි කරන්නයි කියලා සාදරයෙන් ඉල්ලා සිටින අතර එහෙම අදහසක් නැත්නම් සාකච්ඡා කළ යුතුක් නැත්නම් අපි ඊතාවතා ಜಾති ගාථා සජ්ජහනා කිරීමේ දේශනා සැසිවාරය සමාප්ත කරන්න බලාපොරොත්තු වෙනවා. සම්මත දේශනාවේදී කොහේ ඒකාන්ත වශයෙන් දේශනා කරන්න කියලා මේ ප්‍රශ්න වල උත්තර අනේකාන්ත වශයෙන් දේශනා කරලා තියෙනවද? අනේකාන්ත ඒකාන්ත වශයෙන් මේකට උත්තර දෙන්නේ නැහැ කියනවා. අනේකාන්ත ක්‍රමේ තමයි මේ ප්‍රශ්න තැනකට යොමු කරන්නේ අර්ථ සංගීතක් නැහැ ධම්ම සංගීතක් නැහැ කියලා ප්‍රශ්න ඔක්කොම පිළිබඳ මතයක් තියෙනවා. ඊට පස්සේ කියලා තියෙනවා මම ඒ වෙනුවට කියන එකක් තියෙනවා. මේක නාස්තිකයි මේක මම ගන්න ඇති ප්‍රශ්න මම මුලෝකෙට පහළුනේ මේ ටික කියන්නේ. මේ ටික මොකටද මම කියන්නේ? දුක්ඛ සත්‍ය සමුදය ආත්ම සංහිතයි ධම්ම සංහිතයි Brahmacharyaට පුදුනා නිබ්බිදාය විරාගාය සංවත්තති කියලා මේ එන ප්‍රශ්නේ හරහා ප්‍රශ්න කාට පණිවිඩයක් දෙනවා හැබැයි නාස්ති කරන්නේ නැහැ යාව. යාර කියනවා ඔබ වෙනුවට කල යුත්තක් තියෙනවා. මම ලෝකෙට ආවේ ඒක කියන්නයි මම උඹ ඔය අහන ප්‍රශ්නෙන් තමයි උඹට මම සංනිවේදනය කරන සම්බන්ධ වෙන්නේ. ඒක ඵලයන් යන්න කියන්නේ ප්‍රශ්නට උත්තර දෙන්නේ නැහැ කියලා යාගේ උනන්දු උසනවා අවසරනවා. සරුවඥත් මහන්සියත් කියන උත්තර දෙන්නේ නැහැ කියලා හරියට කරුණාවක් නැති ප්‍රඥාවක් නැති කෙනෙක් වගේ. ඒල කියන මම දෙන්නේ නැත්තේ මොකද? මට කියන්න දෙයක් තියෙනවා ඔබට. මෙන්න මේ දේ අහපන්. මේ දේ ඇහුවොත් මගේ මෙන්න මගේ විශේෂ මගේ විශේෂීස්ත්‍රි. ඇයි ඒක මම කියන්නේ? ඇයි ඒක නොකියන්නේ? ඒක ඒක තමයි මේ කතාවේ තේමාව. ඒක අර්ථ සංගීත නෑ, නීහත නේතාත නෑ. දැනකට යොමු කරවන්නේ අර උපසමය, නිරෝධය, සම්බෝධය කොටින්ම කියනවනම් මේ දැනට තියෙන අසහනට උත්තරයක් නෙවෙයි. ඔබ අහන ප්‍රශ්නේ අසහනෙ වැඩි කරනවා. මම දෙන එක නිවන නෙවෙයි. ඔබ මෙතනදීම අසහාය නැති කරනවා. ඔබ කියපන් බුදුන් කිව්වයි කියලා මේ ප්‍රශ්න වැඩක් නැහැ කියලා. ඒකට උට උත්තර දෙන්න. ඒ නිසා මේක අනිවාර්ය උත්තරයක්. මේක අනිවාර්ය උත්තරයක් නොකිය කියවෙනවා. භාවනා කරපේන හැම විතර්කයකදීම අපිට මේක දීලා බේරෙන්න පුළුවන්. තර්ක වෙන තැනක් ඉන්නවා කියලා හිතන්නේ. අනේ අපි බුදුහාමුදුරුවෝ ප්‍රශ්න අරගෙන ඕගොල්ලන්ට ඕන නම් තර්ක කරගන්න මම යන්නම් කියලා යන්න පුළුවන්. අද ටෙලිවිෂන් එකේ පත්‍රයේ තියෙන තර්ක දිහා බලන්න ඔය එකක් අරගෙන බුදුහාම කියන්න එපයි කියපු එකක් අරගෙන පඬිතකම් කටවැත දොඩවනවා. එක පැයට ලක්ෂයක් විතර වියදම් කරනවා. අහගෙන ඉන්න මිනිස්සුත් කට අරගෙන අහගෙන ඉන්නවා. කියන මිනිස්සුත් අහ කියවනවා පටන් ගන්න දැන ඉවර වෙනකන් කිසිම නිගමනයක් නැහැ. අර පොට්ටපාති කියපු කුතුහල ශාලාවේදී වෙච්ච එක. බුදුරජාණන් කියන්නේ මේක නෙවෙයි මෙතන මෙතන නිවෙන්න යමක් තියෙනවා. ඒක නැත්නම් ඔය ඔය කියන නිවනක් ලැබෙන්නේ නැහැ. කියන්නේ අපිට මේ මේ වෙලාවේ පවතින අසහනය, මානසික පීඩනය, එහෙම නැත්නම් දරත ගතිය කියලා බුදුහාම කියන්නේ ඒක නිකන් සහැල් වෙන ගතියක් නැත්නම් බුදුන් දකින්නකොට ධර්මය අහනකොට එහෙනම් ඒ බුදුන්ගේ වැඩන්නේ. ඒ ධර්මයෙන් වැඩකුත් නැහැ ඒක කියනවා. මම මේ ප්‍රශ්න අහිං කරන්නේ අත්ත් සංවිධාන අත්ත් සංවිධාන ධම්ම සංවිධාන නාති භ්‍රමචාරියක. ඉතින් අපි දවස පුරා සම්පප්පලාව කියන්නේ ඒ ටිකට. ලොකු කරුණු ගොඩක් තියෙනවා. හැබැයි යොමුමක් නැහැ. තැනකට නීතා මේ ඕපන් අයික ගතියක් නැහැ. බුදුරජාණන්සේ කොන්නකින් පොඩි තැනකින් පටන් කරකවන කරකවන අරගෙන යනවනේ. දැන් කියන්නේ සාධනීය මූල ධර්මයක් තියෙනවා. ඒ නිසා අතාර්කික එහෙම නැත්නම් නාස්තික වාද එනකොට බුදුරජාණන්සේ පණින්නේ නැහැ. ඒක කියනකොට නාස්තික වාදයක් මම නම් ප්‍රශ්න ගන්නෙත් නැහැ කියලා. ඒසර එයාට උත්තරයක් එනවනේ අහන්න ඇයි එනවා ඔබ වහන්සේ මහා කරුණාව තියෙනවා කියන්නේ. අයියන ඔබ වහන්සේ සාරුවඥයි කියලා කියන මට සාරුවඥ නිසා තමයි යෝග ගන්න නැත්තේ ඔක තැනකට යොමු කරන්නේ මහා කරුණාවක් තියෙන නිසායි ගන්න නැත්තේ ඔබ අපරාධය ප්‍රශ්න නිසා කේස් පැන තරන නිසා අසහනෙ වැඩි කරගන්නවා මම කියන්නේ මේ වර්තමානෙත් ඔබට දාන්න නැති කොටස් ශීෂ්ඨට දාන්න නැති කොට බෑ කියන්නේ ඉගෙන ගන්න. ඒ නිසා අද තියෙන පාරිභෝගික සමාජයේ තියෙනවට සල්ලි තියෙනවට බඩු අරගෙන ඇවිල්ලා මේ කරන විනාශයේදී එක උත්තරේ තියෙන ඇති කියන්නේ ඉගෙන ගන්න. පරිභෝගකත්වයේ ගෙදර දරුවෝ ඔක්කොමත් එක වගේ අම්මලා තාත්තලාත් එක වගේ එක්කෙනෙක් විතරක් කිව්වොත් මම නිහතමානී වෙන්න ඕන අනිත් ඔක්කොම ඇවිල්ලා කියනවා ඔයා මේ පසුගාමීනි සමාජශීලී නෑනේ නෑ යා කියනවා මට ඇති ඇති කියන එක දන්නවනම් ඒක නාස්තික තීන්දුවක් නෙමෙයි මට ඇති ඒක දන්නේ නෑනේ අපි හිතනවා දැන් ඇති කිව්වොත් හෙටමදි වුණොත් ඒ නිසා අරගෙන තියාගත්ත ප්‍රශ්න නෑ කියලා ඉතින් හැත් වෙන්නේ පටන් ගන්නවා ඒ නිසා ඒ වගේ දේවල් සමාජශීලී නෑ ඒ වගේ සීලේ සමාජයේ විසින් කියන පසුගාමි කොහොමද කරන්න ඕනේ කියලා නෑ. ඇති කියන්නේ ඉගෙන ගන්න එක කිසි දෝෂයක් නෑ. ඒක බුදුරජාණන් මේ ප්‍රශ්න වලට අනික් තැන් වලට උත්තර දෙන්නෙම නෑ. මේකෙදි ඇයි නොදෙන්නේ කියන ප්‍රශ්නේ අහනව කොටපාර. ඒක අනියමාර්ථ උත්තරය. ඇත්තට අද ඉන්න භික්ෂුන් වහන්සේලාගෙන් බැලනකොට පව් කියලා හිතෙනවා. මේ කියන්න හදන කාරණාව තියේදී මොනවා හරි එකක් අල්ලන විශේෂඥ වගේ කතා හොඳයි අතට භික්ෂුවක් එකට බෞද්ධ බහර දෙන්න ඕනේ. එහෙනම් ඒකේ න්‍යායපත්‍ය පෙන්ලා දෙන්න බෑ මේක ගෙනියන්නේ බුදුහාමර මේක මේක පෙන්වන්නයි කියලා. ඒක පෙන්වන්නයි. ඒ පටන් ගන්නකොටම කියන්නේ මොකද්ද? මේ කවුරුවක්වත් බලන්න කල්පනා කරන්නේ සත්‍ය කොහෙන්දලා ආවද කියලා අපි කට්ටිය කියලා කතා කරමුද? වටිනවනේ. ඉතින් පටන් ගන්න පැයක් විතර වෙනකොට පටන් ගත්ත දනම තමයි. බුදුහාමර කියලා තියෙනවා. ඔක පටන් ගන්න එක. ඔක පිස්සු හැදෙනවා මාතෘකාව. කර්ම વિશે කතා කරන්න යන්න එපා පිස්සු හැදෙනවා. ලෝක વિશે කතා කරන්න යන්න එපා පිස්සු හැදෙනවා. ඉතින් පටන් ගන්නකොට පිස්සු හැදෙද්දිත් පිස්සු ඉවරනකොටත් පිස්සා. Taman දැනගන්න මේක මොකේද යොමුව දෙන්නේ. මේ න්‍යායපත්‍ය කොතැනද ගෙනියන්නේ කියන එක නම් ඒක දන්නවනම් අපි එක්කෙනෙක් එක්කෙනෙක් යටපත් කරන්න හදන්නේ අපි බුදුහාමුදුරු කියපෑගෙන ඉගෙන ගන්න එක විතරයි. ඇත්තටම අද තියෙන தත්ත්වෙදී මේ නවීන විද්‍යාවේ මොකද්ද හොඳක් කරලා තියෙනවා බුදුන්සේ අසහනෙ දුරු කරන්න ඥානෙ පාවිච්චි කරන්න පෙන්නලා තියෙනවා. විද්‍යාවෙන් කරන හතර පිස්සුවට හොඳ සාධාරණ උත්තරයක් දීලා කියන ඕක මම දන්න නමුත් මම ඕක මහාලු කොට සැලකුවේ නෑ මොකද ඕකෙන් අසහනෙ වැඩි කරන ඕනෝක මේ පැත්ත ගනි අසහනෙ නෑ කිසි කෙනෙකුට නෑ බෑ කියන්නේ තමන්ගේ දැනුම සම්බන්ධයෙන් හරි තමන්ට මානයක් ඇති වෙනවා නම් එහෙම නැත්නම් වෙන කෙනෙක්ට වඩා තම පහක් කියලා හිනමානයක් ඇති වෙනවා නම් ඒ මානිය ඇති වෙන වෙලාවේ සමහර විටක අපිට දකින්න පුළුවන් නම් ඒක මානයක් මේ ඇති වෙන්නේ මම මෙයාට වඩා උසස් කියලා හිතුවා පහක් කියලා හිතුවා කියලා ඒ ඒ මානිය ඇති වෙන වෙලාවේදී අර අනිත් කෙලෙස් වලින් වගේම ඒක මෙනෙහි කරන එක විතරමද කරන්න නැත්නම් ඒ මානිය නැති කර ගැනීම සඳහා එහෙම නැත්නම් අර වෙන වෙනත් විදිහකදී අපි තීන මිද්දයක් හරි රාගයක් හරි දිහා බලලා මේක තීන මිද්දය මේක රාගය කියලා හඳුනා ගැනීම පමණක්ම ඇතිද ඒක දිහා බලන්න කියන ප්‍රශ්නේ මම ඇත්තටම උත්තර ප්‍රශ්න දෙකයි උත්තර දෙකයි එකක් තමයි ප්‍රශ්නේ අඳුන ගැනීම ඊට පස්සේ උත්තර හෙවීම ඉතින් අපි මේ දෙකේ මේ දෙකට දෙකට විදලා නෙමෙයි අපි වැඩ කරන්නේ අපි කෙලිම උත්තරේට යනවා ප්‍රශ්නේ අඳුන ගන්න නැතුව උත්තරේට යනවා ඉතින් ඒක නා ඊට පස්සේ අදාළ නැති රෝග ලක්ෂණ වලට වෙදකම් කරන්න පටන් ගන්නවා රෝගේ අඳුර ගන්න නැතුව ඒ නිසා බුදුරජාණන්සේ දේශනා කළ තියෙනවා ද්වේමේ භික්කවේ තථාගතේන දේශනා පරියායන භවಂತಿ කතමේ ද්වේ අච්ඡං අච්ඡේතෝ පස්සත අයම් පඨමනම දේශනා අච්ඡං අච්ඡේතෝ දිස්වා තත්ත නිබ්බිතත විරජ්‍යත විමුච්ඡත අයම් ဒ ුතිය ධම්ම දේශනා මහන්නේ මේ ලෝකේ තථාගත ධර්මයේ දේතවරයි එකක් තමයි වැරද්ද වැරද්ද වශයෙන් දක්වෝ කලබල වෙන්න උත්තර දෙන්න යන්න එපා මම දැන් මාන්නේ ඉන්නේ කියලා දන්නෝ එච්චරයි ඒකට උත්තර ඕනෙත් නැහැ ඇත්තට මාන්නේ මාන්නේ කියලා දන්නවා ඒක තමයි උත්තරේ. දන්නේ නැත්නම් ඒකට සනීප කරන්න බැරි ලේලා. අම්මට තාත්තට අත තියන්නත් බෑ, දරුවෝටත් තියන්නත් බෑ. ඉතින් ඌ ඇඳලානේ ඉන්නේ. කලෙ මුණින් නම් ලාය බේත් කරන්න බෑ. දැන් දන්නවා මං ඉන්නේ හීනමානේ, මං ඉන්නේ අධිමානේ, මම ඉන්නේ සමමානේ. මුකේ හරි කියලා දන්නවනම් ඊට පස්සේ බුදුහාමුදුරුවෝ අත දික් කරන බේත් කරන්න. ධර්මයට අත දික් කරනවා. සබහා ධර්මයේ තත්දී කරනවා. ඒ නිසා පළවෙනිම මොන කරන්නේ එතන පොඩි ක්ලච් එක රිලීස් කරන්න ඕනේ. පළවෙනි සැරේ තමන්ගේ ලෙඩේ අඳුනගත්ත ගමන් එහෙම ගියර් එකට දාන්න එපා. ක්ලච් එක රිලීස් කරලා තියන්න. ආ දැන් මම ඇඳලා ඉන්නේ. යුනිවර්සිටි ගිහින් අපි කියන්නේ ඇඳලා. ඌ ඉන්නේ ඇඳලා. අඳින්නේ ගුණාට තමයි. ඉතින් වෙන අඳින එකක් නැහැ. කොහොම හැන්දක් ගොනා. මේ ඇඳලා ඉන්නේ කියලා කිව්ව ගමන් අපි අපේ බજાર එකෙන් අපි අයින් කරනවා. මොකාට ඇඳත් බෑ. අපිත් එක අපි ගැන ප්‍රകൃතිය හිතපන්නේ. තමන්න තමන් දැනගන්න පුළුවන් මම ඇඳලා නම් ඇඳලා ඉන්න බව දන්නේ නැත්නම් අපි හිතනවා මා මේ මම මේ නාටකෙමේ රජුරවන්ට ඇඳලා ඉන්නේ. ඊළඟට ඒ වේදිකාව වෙන කෙනෙක් වෙන එකට ඇඳලා ඉන්න ඔගේ වැඩකට මම ගිතර යාළුකමන කතා කරන්න ගත්තොත් වේදිකාවේදී දැන් මම ඒ වෙලාවේ රජ කෙනෙක්ට ඇඳලා ඉන්නේ. ඌ දොරටු පාලය වෙන්නේ නැති ඒ විදිහට කතා කරන්න ඕනේ. අහන්නේ බෝ ඇඳලා ඉන්නවනම් නාරගම টොප් එකට නම් කියන තාත්තිකව රංගපෑවයි කියලා අපිට පළවෙනි තෑග්ගත් හම්බ වෙන ඔස්කාර්. නමුත් වේදිකාවේදී තාමසිනා කොහොමද කියලා එහෙනම් වේදිකාවේ කතා කරපට ගන්න ගත්තොත් අර රජහඳු පැත්තක තියලා බලහින් මිනිහට තේරෙනවා. ඒ අර මේ තුම්මන් හන්දියේ ඒකෙදි වෙනවා ඒ ඌ කඩුවක් කරන පැනපුවා නවතිනු ද්‍රවිඩය කියලා කියනවා. අපි කියන්නේ නවතිනු දොර උඩ කියනවා. නවතින දොර උඩ කියනවා. නාඩගම හොඳයි. හැබැයි අතින් යනකොට ද්‍රවිඩය කියන්න බෑ. ඌ කියන්නේ දොර උඩ කියලා. බලන්න විතර වෙනවා. මේ අධ්‍යක්ෂක සෞත්වි, නළුවත් සෞත්වි අනිත් ටික හොඳයි. නවතින දොර උඩ. ඉතින් වගේ අපිට තේරෙන්නේ අපි මේ නාටකමක් කිව්වොත් තියෙනවා චරිතෙත් තියෙනවා. ඊළඟේ නාටකම හොඳ රංගපෑම තාකත් රංගපෑම පස්සේ රවුල ගලවලා ඔටුන්න ගලවලා පස්සේ අපි නිකන් සිරිවිරිස් තමයි. ඒ දෙක කරත හැකියාවක. අපිට වෙලා තියෙන්නේ අපි වේදිකාවෙන් හැමදාම රජ වෙනවා කියලා ගෙදර ගිහලා වයිෆ්ට කතා කරුවොත් බිසව ඉතින් අපේ ඉස්කෝලේ හිටිය සර් කෙනෙක් මේ ඩිංගිරි වෙනික නාට්‍ය චිත්‍රපටයේ ඉඳලා තියෙනවා. තේජාසින් ඉඳලා කියලා. නෑ නෑ විසන්තරී කියලා. විසන්තර රජුට නදපේක ඇවිල්ලා අපේ ඉස්කෝලේ ගුරු නිවාසයේ හිටිය තිය කොල්ලන් යන දේවිය කියලා කතා කරනවා. <laughs> දේවිය නෙයි එන්නේ අනුමසේ එළියේ ඉන්නත් නැහැ ඇතුලේ ඉන්නත් නැහැ. අර ඇඳපේක පෙන්නනවා. අපිත් ඒ වගේ ඇඳලා යාළුවෝ අතරදී අපි දන්නවා මූ ඇඳලා ඉන්නේ. ඒ වෙලාවෙම හැටියට ඉන්න ඕන. හැබැයි ඊට පස්සේ ඇඳුම් ගැලෙවුවට පස්සේ වෙන එක. ඒකෝට පේනවා කොයි එකද සත්‍ය කියන්න බෑ. සමහරව නිවේදිකාවේ ඇඳපු ඇඳිල්ලම ගෙදරට ගිහිල්ලා පෙන්නනවා. සමහරව ගෙදර ඇඳපු ඇඳිල්ල වේදිකාවේ පෙන්නනවා. ඒ නිසා පළවෙනි එක තමයි අච්චන් අච්චතෝ පස්ස. තමන්ගේ අත්තරද්ද අත්තරද්ද වශයෙන් දකින්නවනේ. එමත් ඕන කෙනෙකුට උදව් කරන්න පුළුවන්. දෙක තමයි අච්ඡං අච්චේසෝ දිස්වා තත්ත නිම්පිද්දත විරජ්‍යත විමුක්තිය. වැරද්ද වරද ප්‍රශ්නේ දැක ඒගෙන කලකිරියන්. අයින් ව්‍යාම් වෙන් ව්‍යාම්. අපි කරන්න දැන වැරද්ද ඩිෆයින් කරන්නත් ඉස්සලා දැනගන්න දෙල අයින් වෙන්න උත්සාහ කරනවා. ඒ කරන කෙනාට මොන විදිහින්වත් වෙදකම් කරන්න බෑ. ලෙඩේට වෛර කරන මිනිහත් එක්ක කවදාකවත් වෙදේ හරි වෙදකම හරියන්නේ නැහැ. ලෙඩේ අඳුර ගන්න ඕන. ලෙඩේ අඳුර ගන්න කවදාවත් දොස්තරට බෑ. ඒක 100 200ක් බෑ. කියන මිනිහා ලෙඩේ අඳුර ගන්නකන රෝග ලක්ෂණ පිළිබඳන කතාවෙන් දොස්තර මහත්තයා පොඩි නිర్ణයක් කරලා ආයෙත් මෙයාට දාලා අහනවා මෙහෙමද කියලා. එයා කිව්වොත් නෑ නෑ ඔබ ඔබට ඔබතුමාට විශේෂඥ නාන දිනවා. ඔබතුමා ටෙක්නීෂියන් ලා ඉන්නවා. මේකින බලුවන් නම් අඳුර ගන්න මම කියන්නේ නෑ. කොමිටි. ඔයාලට ඔයා විශේෂඥයා. ඔයාට සල්ලි ගෙවනවා. ඔයාට ටෙක්නීෂියන් ඉන්නවා. මැෂින් තියෙනවා. මං එනවා. පුළුවන් නම් ලෙඩ අඳුර ගන්න. මම දෙන්නේ නෑ. දොස්තර බොහෝම සන්තයෙන් අර මොඩගේ සල්ලි ටික අරගෙන කියනවා කිසි දෙයක් නැහැ යන්න කියලා. ඒ මොඩකමට බේත් නැන්නේ. මොඩකම කොහොක්වත් බේද. එහෙම නෙවෙයි. මේ මනසට කියන්නේ දොස්තර මන්තු බඩයි රිදෙන්නේ. කෑවට පස්සේ දෙරිදෙන්නේ. උදේට දෙරිද ඒ ටික කිව්වොත් විතර වෙටා ගන්න. ඒ ටික දැනගන්න දොස්තර සල්ලි ගත්තට ඥානෙ තියෙන තමන් ගන්න. දොස්තර කරන්නේ අපේ මොඩකමෙන් සල්ලි ගන්න එක විතරයි. නීතිඥයා අපේ ඉඩම් වලට අපිම පරද්දලා අපේ සල්ලි අරන අනික් මිනිහට කතා කරනවා. නීතිඥයා කියන්නේ අන්නේ මිනිහට. අපේ ඊඩමට අපිම පරද්දලා අපිම උසල්ලියන අනිත් පැත්තට කතා කරනවා. ක්‍රිකට් ගහන එක රටේදී උණු වෙලා එහා පැත්තේ පිළිම් පාසියක් අරගෙන පරදිනවා සල්ලි වලට. ආද්‍ය තියෙන ලෝකේ ගැන දන්නවනම් ඒක ඒක අපි ඇති වශයෙන් දන්නවනම් තියෙන තන්නේ කරන ආඩගමක් විතරයි. හැබැයි ඒ නාටකමේ කොටසක් අපි ළඟ තියෙනවා. අපි ළඟ මාන්නක්කාරකම වෙනවා. තමයි හීනමානිනවා. ආනේක කෙලිම කියන්න පුළුවන් කියලා තමයි බුදුහාමුදුරුවෝ. තමන්ගේ යාළුවෙක් ඉන්නවනම් කියන්න උන එයත් බුදුහාමුදුරුවෝ තමයි. එයාට කියන්න පුළුවන් නම් උඹ ඔය ඉන්නේ ඇඳලා. ඒ තරහට නෙවෙයි කියන්නේ. අම්මර තාත්තට කියන්න බෑ. අම්මර තාත්තා යාළුවෝ නම් කියයි. කියන්න මම කියන බුදුහාමුදුරුවෝ තමයි. එයාට හරියටම අපේ ප්‍රතිබිම්බේ පේනවා. ඔය පුද්ගල වේදේ නැතුව ඕක පේන එකම চৈতසික තමයි සතිය. සතියට පෙන්ලා දෙනවා නැන්දට පස්සේ හරි පෙන්නලා දෙනවා. හරි. මිතාම තාවලක තාත්වික රඟපෑවට ඇඳලා තියෙන ගුණාට තමයි. ඉතින් ටික කාලෙකින් ඒක දැනගත්තට පස්සේ මේ දැන ගැනීම හරහාම දස්සනා පහතබ්බා කියලා සර්වඥයන් දේශනා කරනවා මගේ මේ මෝඩකමයි තියෙන කියලා දන්නවනම් ඒ දන්න ඥාණයට මොනම මෝඩක මොටත් ඉස්සරහින් ඉන්න බෑ. ඒක කියන්නේ මොනම විස බීජයකටවත් අවුව ඉවසන්න බෑ. මෝන විස බීජ කවට වෙන ප්‍රකාශ ශක්තිය ආපු ගම විස බීජ ශක්තිය නැති වෙනවා. හැංගිච්ච ගම විස බීජ ශක්තිය වැඩනවා අවුව පච වෙනවා. අපිට කන්නේ ප්‍රකාශ කරන්නේ ප්‍රකාශ කරන්නේ එහෙලි කරන්නේ කරන්නේ. ඒ නිසා අපිට සංඥා වංශල තියෙන්නේ ආවි කතා හිස පාසුවෝත. අපි වැරද්දක් තියෙනවා වෙනකොට එහෙලි කරපන්. එහෙලි කරපුවා එයා සිල්වන්ත කෙනෙක් නා. එයා බුදුහාමුදුරු නෙවෙයි. නමුත් තවත් පොරොන්දු වෙච්ච භික්ෂුවක් ළඟට ගිහිල්ලා ඇදලි බඳගෙන කියනවා මෙන්න මේ මේ වාචි වැරද්දක් සිද්ධ වුණා. එතකොට කියනවා හොඳයි ඒක දකින්න. දැකලා අනාගතයට ඉස්සරහට සංවර වෙන්නේ කියලා. ඒක කියන්නේ අසර බුදුහාමර එයාට දීලා තියෙන ඉතින් ඒක නම එකනට වැරදි පෙන්නලා දීලා අඤ්ඤමඤ්ඤ පච්චේන අඤ්ඤමඤ්ඤ උත්ථාපනේන නැගිටිනවා. ඉතින් ඒ නිසා ඉස්සල්ලාම ඕන දේ තමයි වැරද්දට අපිට උන තියෙන මේ පඬිතුකම් දැනගන්නනේ. හැකියාවෙන් දැනගන්නේ මොනම හැකියාවක්වත් නැහැ. අපිට තියෙන වටිනාම හැකියාව තමයි තමයි ළඟ තියෙන අඩුපාඩුකම් ටික. තමන් ළඟ තියෙන කෙලස් ටික, තමන් ළඟ තියෙන ඇබ්බැහි ටික මේ ගැටුම තුලින්නේ මතුවෙන්නේ නැත්තම් මතුවෙන්නේ නැහැ. සමාජයත් එක්ක ගැටුමින් ආචාර ධර්ම වලදී අපේ අඩුපාඩුකම් මතුවෙන්නේ. ඒ නිසා අපි සමාජයේ පාවිච්චි කරන කණ්ණාඩියකට. ඒකල වැඳලා පිටිපස්සෙන් ගිහලා කියනවා අනේ මම ඇති මෙහෙම දෙයක් වුණා නම් මට සමා වෙන්න. ඔබතුමා තමයි දන්නේ පක්ෂ මගේ මේකට පක්ෂ වෙච්ච අනික් කොටස තමයි දන්නේ මගේ ක්‍රියාකාරකම්. එහෙම නැත්නම් අපිට අපේ ප්‍රතිබිම්බේ අපේ ඇහැට මුළු ලෝකෙම බලන් පුළුවන් වුණාට ඇහැට හැපෙන්නේ නැහැ. කද්දාවත් පේන්නේ නැහැ. ඇහි රූපේ බලන්න ඇහැට ප්‍රතිබිම්බයක් තියෙනවා. අපි නිල්ලම ඉන්න කාලේ සෙල්ලමක් කරා ඔක්කොම ළමේ පෙන්ෂන් ගත්ත ටීචර්ස්ලායි ඒගොල්ලන්ගේ දූ දරුවෝ එකතු වෙලා ස්ටේජ් එකට දෙන්නෙක් නගිනවා. නැගලා මෙයාගේ පිටිපස්සේ බෝඩ් එකක් ගහලා තියෙනවා. අරයාගේ පිටිපස්සේ බෝඩ් එකක් ගහලා. මෙයාගේ පිටිපස්සේ තියෙනවා එළදෙන කියලා ගහලා තියෙනවා කියලා හිතමු. අර උදේට ලිපි කරුවා කියලා ගහලා තියෙනවා. දැන් දෙන්නට දෙන්න ප්‍රශ්න කරලා මගේ පිටිපස්සේ තියෙන බෝඩ් එක අරයා දෙන උත්තර වලින් අල්ලන්න ඕනේ. අර ප්‍රශ්න කරුවොත් උත්තර දෙන්න ඕනේ. ඉතින් අර ඉඳගෙන ඉන්න කට්ටිය බලාගෙන ඉන්නවා බෝඩ් එක ගහලා. ඉතින් අහනවා මේ මම කවුද? අරයා කියනවා මේ ජීවත් වෙන මේ මිනිස්සු මේ ප්‍රාණියෙක් ගැන සඳහන් කරලා තියෙනවා. හරකෙක් කියන්නේ අය අහුවෙන්නේ නැති වෙන. ඒතර ඒතර යහනේ මං කවුද? ඔයත් ඒ වගේ ප්‍රාණියෙක් තමයි. ඉතින් ආයෙත් අහනවා. මේ සත්තුද මනුස්සද? එතකොට යාට කරන්න දෙන්නේ නැහැ සත්තු සත්තු. ඉතින් ආනවා මම සතෙක්ද මනුස්සෙක් නෑ ඔයා මනුස්සෙක්. ඊට පස්සේ කොටු කරලා කොටු කරලා කොටු කරලා එක ඔච්චර එකන තමන් පිටිපස්සේ ඉඳගෙන කරන අඳුරගත්තේ එයා දිනු. නිසා අපේ දෙබස යන්නේ මගේ පිටිපස්සේ මට පේන්නේ නැති බෝඩ් එක හරස් ප්‍රශ්න වලින් අරෙන් අල්ලන්න ඕනේ. එච්චරයි භාවනා කරනවා කියන්නේ. අපි පිටිපස්සේ ගහලා තියෙන බෝඩ් එකක් මට තියෙන රාගෙද, ද්වේෂෙද, මොහෙද අපි දන්නේ නැහැ. නමුත් අපි හැසිරෙන කෙනා දන්නවා මේ මේ මනස යන්නේ මේ ආවල් තණ්ඩ කියලා. ඉතින් අපි දෙපසේ යන්න ඕනේ, කමඨාන සුද්ධ වෙන්න ඕනේ, තමන්ගේ තියෙන අඩු අඩු අල්ලගන්න. ඒක අල්ලීමට තියෙන නිහතමානීකම, ඒක අල්ලීමට තියෙන ඒ සරලකමම ඇති භාවනාවට කෙලස් කපන. ඒක දැනගෙන මට තියෙන මාන්නකාරකමක් සීලේ නිසා. මට දෙන්නේ මහානාකාරකමක් සමාධිය නිසා නම් බුදුහාමුදුරුවෝ කට්ට ඇරලා කියන අසත්පුරුසයි කියලා. සීලේ නිසා මහානාකාර වීම අසත්පුරුසයි. සීලේ නිසා. හොඳ සමාධියක් තියෙන සමානාකාරය අසත්පුරුසයි කියලා අසත්පුරුෂ සත්පුරුෂ සූත්‍රය කියලා එකක් තියෙනවා මජ්ක්‍ධිමනිකායේ. අපි ළඟ තියෙන ಗುಣ සේරම පෙන්නලා තියෙනවා. ඒ මොන ගුණයක් නිසා හෝ අනික් අය මට වැඩිය පහත් මම උසස් කියලා හිතුවනම් හොදලා කොට ගන්න නිසා අපි ಗುಣ වඩන ගමන් ಗುಣ හංකරි දැනගන්නවා. ಗುಣ දියුණු කරන ගමන් නිහතමානී වෙන්න ඕනේ. මේ කටල පිරෙන්න පිරෙන්න පාත් වෙනවා වගේ ಗುಣ ගා උඩ යන්න උඩ යන්න දැල්ල පල්ලෙහාට නැවෙනවා වගේ ඒ ගුණය අද කිසිම ඉස්කෝලේක කිසිම අධ්‍යාපන ආයතනයක උගන්වන්නේ නැහැ. ඒකේ උගන්වන්නේ ඔළුව තවත් උඩට උස්සන කතාවක්. ඉතින් ගැටුම් වැඩි. භාවනාවට ආවට පස්සේ මේ වගේ දැන් ආවට පස්සේ අපි කරන්න බෑ නිහතමානීව කිසි විදිහකට අංග උස්සන්න යන්නේ නැහැ. කියා පාණ්ඩ යන්නේ නැහැ. ಗುಣ හෙලි කරන්න යන්නේ. වසංගකට ජීවත් වෙන්න ගියාම හැම කෙනෙක්ම දන්නවා හැම කෙනෙක් ගාම manussකම පිළිලා තියෙනවා කියලා. අනිත් තැනක නෑනේ මිනිස්සෙක් පේන්නේ නෑනේ ගෑණියක් පේන්නේ. දෙමළෙක් පේන්නේ. ලොක්කෙක් පේන්නේ. ඒ මොනවද දැක්කත් manussකම පේන්නේ නෑ. අපි මෙතෙන්දි කරන්නේ ඒ සියලු ගුණ ධර්ම manussකමට යට කරනවා. ඒක කොහොම කරද? මිනිස්සෙක්නේ. ඊට පස්සේ බලමු මේ මනුස්සයාගේ තියෙන දක්ෂකම, මනුස්සයාගේ තියෙන ලිංගේ මොකද්ද, සිංහලද, දෙමළද, දෙවෙනියට බලමු කියලා. ඒක නැත්තම් මන්නම් මොනම ආගමකටව සරකන්නේ මනුස්සකමට දාන හලකන එක ලොකුම ආගමකට. අපි ළඟ මනුස්සකම හිටින්නේ පිට රූපේ බලපුවා. ඒ නිසා මාන්නේ හෝ එනකොට දැනගන්න පුළුවන් නම් දෙවෙනි උත්තරේ මාන්නේ උත්තර තියෙනවා. දැන ගැනීම සාර්ථක වෙනකොට කෙවෙනි උත්තරට ඉබේමත් යනවා. ඒක සත්‍යයත් එක්ක සම්පජඤ්ඤය හැදෙනවා වගේ ඒක ඇත්තට වෙනම ස්ටේජ් එකක් වෙනම වැඩපිළිවෙලක් හැබැයි ඒක ඉබේ සිද්ධ වෙන එකක් දැනගත යුතු දේ තමයි වැරද්ද ප්‍රමාණ කිරීම. අnder මම මේ කියනකොට මම මේ කියන්න හදන දේ තේරෙනවා කියලා. ඔය තේරෙනවා කියලා කිව්වොත් ඒත් බහිනවා මං හැබැයි. ඒත් මානකාරකමයි. ඔය උත්තරේ හොඳයි. තේරෙනවා වගේ හිතෙනවා කියලා ඔළුව පාත් කරගෙන එකයි තියෙන්නේ මොනවා කිව්වත් බණි බැනුම් අහන ලෝකයක් තියෙනවා මගේ කට උල් වෙලා තියෙන්නේ මොන જાති කිව්වත් මට කවුරුත් බණින්න එන්නේ නැතිඳ බේරලා ඉන්නවා මටත් කවුරුහට බණින්න ආවත් එහෙම ඔළුව කුඩු කරගෙන ඉතින් ඒ ඌව ගණන් ගන්න එපා මම බැන්නේ කියලා ගණන් ගන්න එපා මගේ ඔළුව කුඩු වෙලා නැහැ කියලා ගණන් ගන්නත් එපා කොහොම හරි ආපු එකේ මේ නියතමානී වෙලා වර්තමානයේ හිත පාතනයේ පුම්බනේ වල අතහැරලා තමන්ගේ ගුණවත්කම් අපන්කම අනුන්ට හුවා දැක්වීමක් ඕනෑ නැත. මුකාමරෙල තියෙන්නේ තමන්ගේ පුළුවන් කාර්කම් අපන්කම් ගුණවත්කම් අනුන්ට හුවා දැක්වීමක් ඕනෑ නැත. තමයි යෝගාවචරික වශයෙන් කටයුතු කරන අපි ඔක්කොම එකම බෝට්ටුවේ ඉන්න මග්ගියෝ විතරයි. දැන් අපි විනාඩි 20ක් 30ක් විතර අරන් තියෙන සාකච්ඡාවට ඉතින් මම හිතනවා අපි මෙතෙන්දී ඊතාවතා ආදී ගාථා සාධ්‍යහනකට පෙළපෙමු කියලා යෝජනා කරන්න. එමකින් අපි පෙනීන පෙනීමට උදව් උපකාර කරන සියලු දෙනාට පින්පමුණලා ඥාතින් සීපත් කරලා අප අපගේ ප්‍රාර්ථනා ඍජු කර ගැනීම ඊතාවතා ආදී ගාථා සාධ්‍යහනා කිරීමේ ධර්ම දේශනා ධර්ම ශ්‍රවණ සතිවල සම්පූර්ණ කරනවා. එත්තාවතා චනම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා එත්තාවතා චනම්මේහි